ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා දේශනමාලා පස්වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජත්තං ශුඤ්ඤතං මනසිකරෝති සමාදාං ශුඤ්ඤතාය චිත්තං නපක්ඛන්දති නප්පසීදති නසන්තිත්‍තති න විමුච්ඡති ඉතිය තත්ත සම්පජානෝ හෝති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ මහා ශුන්්‍යත සූත්‍රය අනුව මේ සූත්‍රයේ තියෙන නැත්නම් භාවනාවේ තියෙන ගැඹුරකට කොට පාදගත්තා. ඒ අනුව සරුවචන් වහන්සේ මේ ශූන්‍යතාවයක නැත්නම් මේ කරදර නොකන් කරදර දුක් කරදර ගැනීම අඩු කර ගැනීම වැඩ පිළිවෙලක් අවබෝධ කරගෙන ශූන්‍යතාව අවබෝධ කරගෙන යම් කිසි කෙනෙක් යම් වෙලාවක මේ තමන්ගේ කයේ හිත නතර කරගත්තා නම් කයේ හිත ගෙවද්දා ගත්තා නම් ඇතුළට ගත්තා නම් ඒක නා මුළු ලෝකෙම තියෙන කරදර වලින් නිදහස් වෙච්ච කෙනෙක් මුළු ලෝකයම අත නෑර මුළු ලෝකෙම දීලා දාන්න නැතුව කෙනෙකුට කයට හිත ගන්න අමාරුයි අනිත් පැත්තට කියනවා නම් මුළු ලෝකයක් කරදර අතහැර දැමීමේ කියන මහා ආනිසංස රාශිය දැකලායි අපි මේ කයට හිත ගන්නෙ. ඒ නිසා යම් චිත්තක්ෂණයක කයේ හිත තැම්පත් වෙනවා නම් එහෙම නැත්නම් පිටරනවා නම් සතිය ඒ චිත්තක්ෂණේ කාන්තේම ලෝකයක් චිත්ත පීඩා ලෝකයක් අසහන ලෝකයක් කෙලස් ඒ කය කියන පුංචි එකට සාපේක්ෂව ඒකට වාංගු වෙලා අතහැරෙනවා. ඒක දන්න කෙනාට කියනවා මේ ශුන්්‍යත විහරණය දන්න කෙනෙක් කියලා. ඉතින් මේක දන්නේ නැති වුණත් මේක පුරුදු කෙරුවට පස්සේ මේ ආනිසංස ලැබෙනවා. මේක අරගත්තට පස්සේ මේ කය කියන්නේ අතරමහා ධාතුන් ඊට පස්සේ අපි එක ධාතු කොටසක් කරන ඒ පුංචි කරගත්ත අඩේ පුංචි කරගත්ත වාංගුවට ගත්ත දේත් තවත් පුංචි කිරීමක් තමයි මේ ආනාපානට හිත දානවා බිම්බීම හැකිලිමිට හිත දානවා නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ලැබ දැනෙන මේ පටවි කොටාස වලට හිත දානවා කියලා කියන්නේ. ඉතින් යම් විදියකට මේ කය දිහා බලා ඉන්නකොට ඒ කයේ තියෙන කක්කල ලක්ෂණය නැත්නම් ගොරෝසු තද ගති හැප්පෙන ගති පටවි ලක්ෂණ දැනෙනවනම් කේසාලෝමනකා දන්තත්ච්චෝ ආදී විදියට ඒක අධ්‍යා බලා ඉන්නකොට ඒක නා කය කියන කය කියන්නේ ඇත්තටම කන්ද කියන අදහස ගොඩ රූප ගොඩක් ඒ රූප කොටේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා. දැන් මේ කේසාලෝමාන කහ දන්ත ආදි වශයෙන් තියෙන දෙතිස් කොටාසේ පළවෙනි විස්ත කියලා කියන්නේ අර හතරේ පඨවි කොටාසේට විතරක් හිත දානවා කියන එක. ආනපානට හිත දානවායි කියලා කියන්නේ වායෝ කොටාසේට විතරක් හිත දානවා කියන එකයි. ඒ නිසා හතර මහා ධාතුන් අමතක කරන්න නම් එයින් එකක් විශේෂණය කරන්න ඕන. එකක් වෙන් කර ගන්න ඕන. ඒක වෙන් කරනන්නේ වෙන් වෙලා පේනවා යාගේ චරිත ලක්ෂණ හැටියට. ඒ අනුව ඒක න දැනගත්තොත් දැන් මේ හතරක් අයින් කිරීම සඳහා මේ එක මම ගන්නවා. උස්ම උස්ම දිහා බලනවා. නැත්තම් කේසාලෝමානක හදන්තා කියන කොටස දිහා බලනවා කියලා. ඒකේ හිත පැහැදුනොත්, ඒකේ හිත ගැදගත්තොත්, ඒකේ හිත රිංගගත්තොත්, ඒකේ හිත läගගත්තොත් එතකට මුළු ලෝකෙම තියෙන දුක් පීඩාවක් නැහැ, කයින් එන දුක් පීඩාවක් නැහැ. නැත්තම් ලෝකේ සහ කය පිළිබඳ ශූන්‍යතාවය දක්වන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට එක ධාතු කොටාසයක් ආද කරගෙන එක ධාතු කොටාසයක් පිහිට කරගෙන එක දීප්නාදංශයක් උපනිශ්‍රය කරගෙන කියලා මේකට බුදුහාමර පාවිච්චි කරන්නේ උපනිශ්‍රය කරගෙන අර සියලු දුක්ඛඳ අයින් කරුවට පස්සේ මෙහි හිත පිහිටනව අඩුයි මොකද මේකේ රස නැහැ ඕජාව නැහැ මොකද අර මෙච්චර කල් හැම තැනම රෝන් දෙකක තිබුණ හිත විශ්වදිත රීලෙවෙක් වගේ තිබුණ හිත අර පුංචි දෙකට යොදවන්න බෑ. ඒ නිසා ඒ දෙහි නැත්නම් මේ ආනපානයි. නැත්නම් මේ පාඨවි කොටාසි කොහිට දැම්මොත් ඒ හිත කෙලෙස් නැති හිත ශූන්‍යතාව හඳුනන හිත එහි රසවත් කිරීම සඳහා ඒකේ ව්‍යංජනාන ව්‍යංජන බලන්නේ කියලා කියනවා. අංග ප්‍රත්‍යංග බලන්න කියලා කියනවා. ඒකේ ධර්ම ඕජාව රස විඳින්නේ කියලා කියනවා. ඒ නිසා අපි ආශ්වාසයේ මුල මොකද්ද? මැල කොහමද? අග කොහමද? ප්‍රශ්වාසයේ මුල කොහමද? මැද කොහමද? අග කොහමද කියලා ඒ ප්‍රශ්වාසයේ ආශ්වාසයේ තියෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති හාරහාර බලන්නේ එහෙම ව්‍යාපාරයක් නොදුන්නොත්, මානසිකාරයක් නොකොලොත්, යෝනිසමස්කාරයක් නොකොලොත් මේ හිත නිතරම පණින්න හදනවා පිට. මේ යෝනිසමස්කාරය, මේ ව්‍යාපාරය, මේ මෙනෙහි කිරීම සාර්ථක වුණොත් හිත අංග 10 10කින් සමන්විත වෙච්ච අර ඒකෝදි භාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් සමාධියක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් ඒකාග්‍ර වෙනවා. එතකොට නීවරණ අයින් කරලා අර ඊ අපි කතා කරපු විදිහට විතක්ක ਵਿਚාර පීචිසුඛ ඒකග්ගතා සහිත නැත්නම් සවිතක්කම් සවිචාරම් විවේක දම් පීචිසුඛං පඨමජ්ජහාණං උපසම්පජ්ජ විහෙරති කියන දන්ට යනවා. මේක සමත භාවනාවේ සඳහන් කරන හොඳ වැදගත් සම්දිස්ථානයක්. විපස්සනා කරන කෙනෙකුට වුණත් තමයි චිත්තක්ෂණ කීපයක් වැටෙනවා නම් හොඳට ආස්වාද ප්‍රසවාසයේ උණුසුම් සිසිල් ගතිය, කම්පන චංචල ගතිය දකිමින් ගත කරනවා මිස හිත අන්‍ය විහිිත නෑ වටපිට බලන්නේ නැතුව ඉන්නවයි කියලා. එයාටත් ওই විදිහටම ඒ ධානාංග අධදක ගන්න පුළුවන්. ගම නීවරණ තොර වෙලා හිත කෙලෙස් අඩු වෙච්ච බව වැටහා ගන්න පුළුවන්. නමුත් එයාට ඒක නිතර නිතර උපේමින් තමයි ගත කරන්න වෙන්නේ. ඒ සමත භාවනාවේදී යම් ආකාරයට අර්පණ සමාධියක් ධ්‍යාන සමාධියක් උපයාගත්තා නම් යාට සමාහලට විනාඩි 30ක් 40ක් වගේ ඒ උපයාගත් සමාධියේ කාලයක් ගත කරන්න පුළුවන් නිසා ඒකේ බුද්ධිය වැඩි විවසනා කරන එතන නිතර නැවත නැවතත් අරමුණ මෙනෙහි කරමින්ම මේ ප්‍රථම ධ්‍යානයක රසය විඳ ගන්න ඕනේ. ඒක නිසා උඟක් වෙලාට කියන්නේ එතන තියෙන්නේ උපචාර සමාධියක් එහෙම නැත්නම් ගෙට කොට වෙලා නැහැ මිදුලේ ඉන්නවා වගේ කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට නැවත නැවත හිත පිටපයින් නිසා මේ අරමුණ රස අරමුණේ ඕජාව විස්තර හොයන ගතිය දන්න සූර යෝගාවචරයා මේ හුස්ම කියන වායෝ ධාතුවේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන පුළුවන්තරම් හපහපා රස විඳිනවා වගේ විස්තර හොයන්න පටන් ගත්තොත් හිත මේක දිගේ ඇතුළට බහිනවා. එහෙම ඇතුළට බැස්සොත් ඒ කෙනාට ඒ මෙනෙහි නොකරම ව්‍යාපාර නොකරම ආශස්වසසත් එක්ක ආදකමක් හැදෙනවා. වෙන විදිහකට කියනවා නම් ද්විතිය ධානයක සමත ධානයක ලැබෙනා වගේ සුඛයක් ලැබෙනවා. මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් ආනාපානේ නිකන් අටමැටි පිටියකට කෝල් ලරිත්තක් ගහලා ඇල්ලුවා වගේ. කාන්දමකට යකඩයක් ඇල්ලුවා වගේ අල්ලා හිතින් පටන් ගන්නවා. එතකොට බොහොම මේ සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක හොඳට තැම්පත් වෙනකොට මේ ආනාපාන සමාධි භාවනාවේ සුඛය ප්‍රණීත භාවය ඒක නට හොඳට තේරෙනවා. ඒ සරුවචන වහන්සේ සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුඛෝච විහාරෝච uppannuppanne papake apura dhamme antaradapeeti upasameti කියලා. යම් පිටක යම් වෙලාවක මේ ශුන්්‍යත විහෙරණය දැනගෙන උද්දිකලා වීම පිළිබඳව අවබෝධයක් ඇතුව විවේකජ පීචි සුඛය දැනගෙන මේ පිරිච්ච ගතිය මේ ඊරාමිෂ සුඛය දැනගෙන ඒ අරමුණේ හොඳට කිඳා පහිනකොට මේ ආනාපානය තුළ ඊටාම ශාන්ත ගතියක් තේරෙන පටන් ගන්නවා ප්‍රස්වාසයේ ගෙවිලා යන ශාන්ත භාවය කොච්චරද කියලා නිවන්. ආස්වාද ප්‍රසවාස දෙකම සමහරලාට සිඳෙන්න පටන් ගන්නවා. හින්දෙනකොට ඇතිවෙන ඒ සියුම් බව හරියට කිව්වොත් ඉර නගින වෙලාවේ අපි තරුවක් දිහා බලන හිටියොත් අර තරුවේ දිස්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නොපෙනී යන දැනට යනකම් කරරවිල වෙනකම් බලන්න පුළුවන්. හොඳට ඉර නැති ඉර නගින්න ඉස්සලා හොඳ දිලිසෙන තරුවක්. නමුත් කන්දක් උඩට ගිහිල්ලා ඉර නගිනකොට තරුව දිහා බැලුවොත් ඉරේ දිස්නේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර තරුවේ දිස්නේ අඩු වෙනවා. අඳේ දිෂ්ණේ අඩු වෙනවා. ආන්න වගේ මේ අඩු වෙන තරුව දිහා ඉර නැගින වෙලාවේ අරුණ වෙලාව බලාන ඉන්න ගවේෂකෙක් වගේ අර ආස්වාසි ගෙවෙන හැටි හෝ ප්‍රස්වාසි ගෙවෙන හැටි හෝ දෙකම ගෙවෙන හැටි බලාන හිටියොත් ඒ සාන්ත භාවයේ මෙතෙකයි කියලා කෙලවරක් කරන්න බෑ. ඒ තරමටම කවදාකවත් හිතේ විවෘත වෙච්ච නැති එතනත යටි හිතේ තත්වලට හිත බහිනවා. අනීතෝචර පුදුමාකාර ප්‍රණීතකමක් තේරෙන්න පටන් ගන්නවා. ඉදිකටකට මලලනවා වගේ නූලක් අරගෙන දාලා දාලා දාලා යන්තම් ඉදිකටට අමුණගත්තා වගේ දැන් තේරෙන්න පටන් ගන්නවා ආනාපානයයි මෙනෙහි කරන හිතයි දෙක අතර සම්බන්ධතාවය පුදුමාකාර ප්‍රණීතකමක් වෙන මොකද ශිල්පෙම ඇවිල්ලා තියෙනවා ප්‍රතිපදාවෙම ඇවිල්ලා තියෙනවා කෙලස් අඩු භාවයෙන්ම ඇවිල්ලා තියෙනවා හොඳට තේරෙනවා මේකේ නැවත නැවත යෙදෙන්න යෙදෙන්න නැත්නම් කියන භාවනා කරන්න කරන්න ඒ දක්ෂකම කිඳා බහිනවා. සන්තෝෂේව පනීතෝච. අසීචන කෝච මේ හුස්ම ඔයා යන්න දෙයක් නැහැ. උප්පත්තියෙම ලැබිච්ච දේ. මිනියක් බලලා සු භාවනා කරනවා සෝහනකට යන්න ඕනේ. කසින භාවනා කරනවා කසින මණ්ඩල හදන්න ඕනේ. අසුභයක් බලන්න අසුභ දර්ශන කියන්නේ මේ ආනාපාන ගෙදෙට්ටම ඇවිල්ලා තියෙන. ඒක නිසා ඒක අසේචනකයි කියලා කියනවා. මැටි අනලා කරන්න තියෙන වැඩක් නැහැ. සුකෝච විහාරෝ චේතකර තියෙනවා මේ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන හැටි. එතන අපි ගත්තොත් කෙටියෙන් කිව්වොත් ප්‍රසවාසයේ ගෙවෙන හැටි දකිනකොට එතන හිත කය කොච්චර සුවසේවාවකට වැටෙනවද කියනවනම් ඊට පස්සේ හිත කය කොච්චර සංහිඳියාට වැටෙනවද කියනවනම් ජීවිතේ ජීවත් වෙන්න මේ චිත්තක්ෂණය පමණයි කියලා හිතනවා නැත්නම් අපිට තියෙන්නේ ආංශික ජීවිතයක්. රූප බලනවායි කියලා කියන්නේ අනික මොනවාක්වත් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බලන්න බලන්න බෑ. රූප බලනකොට රූපේ අනිත් ඔක්කොම තලාව කරනවා. සද්දයක් අහන වෙලාවේ රූප බලන්න දෙන්නේ නැහැ. ගන්ධ, රස, පහස විදිහට දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඉඳුරන් හා සම්බන්ධ වෙලා ගත කරනකොට හැම වෙලාවෙම එක්කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා. ප්‍රකට වෙනවා. අනික සියරම තලාව කරනවා. මේ ප්‍රස්වාසයේ සංසිඳන වේලාවක නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳන වේලාවක අපි අර ඒකටම මනසිකාරය යොදලා බලාගෙන ඒක සංසිඳලා බලනකොට පේනවා මුළු ජීවිතේම gediyak වාගේ ඒ කියන්නේ පිරිච්ඡගතිය කියලා සම්පත්‍ති කරගතිය එකලස් වීමක් එකලස් වෙනවා එල්ලවීමක් එල්ල වෙනවා සම්පූර්ණ ජීවිතේ එතකොට ඕනම බුද්ධ විද්‍යාකාරයෙක් හෝ දොස්තර කෙනෙක් හෝ එහෙම නැත්නම් කාය පිළිබඳව දන්න යෝගාභ්‍යාස කරන කෙනෙක් දැනගනිවි මේ චිත්තක්ෂණේ විතරයි හිත කය දෙක සැනසෙන්නේ. හිත කය දෙක සුව වෙන්නේ. හිත කය දෙක අලුත් ඇටිය වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී සන්තෝෂේව ප්‍රණිතෝච සුකෝච විහාරෝච තමංගේ විහරණය තමංගේ චිත්තක්ෂණය නැත්නම් ක්ෂණ සම්පත්තිය තාම සුවයල වෙන සුවේ ලැබෙන චිත්තක්ෂණයක් පාඩපත් වෙනවා. සන්තෝෂේව අනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme antaradaapeti upasameti. එවැනි හුස්මක තියෙන පිරිච්ච ගතිය සම්පatti කරගතිය ඇත්තේදී තවත් රූප බලන්න ආසාවක් නම් පහළ වෙන්නේ නැහැ. රූප වැඩිව බලන්න, කිට්ටු කරගන්න, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්න, ශබ්ද වලට, ගඳට, රසට, පහසට පහළ වෙන රාගාදී කෙලෙස් වෙනුවට තේරෙනවා මේ ඇතුළෙන්ම මෝදු වෙන මේ කිරි රස, ඉරිච්ච රසය නිසා පාපක අකුසල ධර්ම කොච්චර තුච්ඡද, කොච්චර පාහරද, කොච්චර කෙලෙසන සුළුද, අනුන්ගේ හිතවන සුළුද මේක පිරිච්ච ගතියක් තියෙනවා. මේක ඇතුළේ තියෙන කිසි කෙනෙකුට හානියක් නැහැ, පරිසර දූෂණයක් නැහැ, ලෝකේ රත් වීමක් නැහැ, ඕසෝන් ලේයරෙට මුකුත් වෙන්නේ නැහැ. අල්ලපු දෙයට කරදරයක් නැහැ. Tamange චරුකේ කෙලෙසෙන්නේ නැහැ. මෙන්න මේ සාන්ත විහරණයේ ඉන්නකොට මේ අසේචන මේ පාපක අකුසල ධර්ම තැම්පත් වීම ਸਰවඥන්සේ සඳහන් කරන මේ වාගේ පායන කාලයක දූවිල්ලෙන් ඇවිස්සලා හැම කොලයක්ම දූවිල්ලෙන් වැකිලා තියෙන වෙලාවේ පොදවැස්සක් ගියොත් අර සියලුම දූවිලි දූලි වලා ඔක්කොම හොදගෙන පොළොවට බහැලා වාතේ අම්මාකාරයට පිරිසුදු වෙනවද ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල් ලෝකේ සැප කියලා ඉරිච්ච ගතිය කියලා මොනවද හෙව්වේ මේ යමක් බාහිරේ හොයන්න හොයන්න මේ කියන සැපේට අහිමි වෙනවා මේ සමේ ඇතුලේ තියෙන්නේ බාහිරේ හොයන හැම දෙයක්ම මේකට අහිමි භාවයක් ඇති මේකට නොසුදුස්සෙක් බාටපත් වෙනවා මේක හොයනකොට එයා බාහිර ලෝකෙට නොසුදුස්සෙක් බාටපත් වෙනවා මේක තමයි ආනාපානේ යන්න පුළුවන් ඊටාම සූක්ෂම තැන ඉතින් මේ අනකොට මේ යෝගාවචරය ඔය ප්‍රීතියත් පහු කරලා සුඛයට ඇවිල්ලා ආනාපාන සති සුඛේ ඉන්නකොට ඕන සම්පත උගන්වන ගුරුවරයෙක් කියනවා මේ ආනාපානයේ මේ සුඛේ ලබනකොට බ්‍රහ්ම සැප ඉක්මවනවා කිය. මේ ලෝකේ මනුස්ස හිතකට හිතා ගන්න පුළුවන් ඉහළම සුඛේ තමයි මේ තමන්ගේම හුස්ම දිහා බලලා ඒ හුස්ම ගිවන් වෙනකොට තුනී වෙනකොට කලබල වෙන්නේ නැතුව එහිම ගත කරන්නේ. එතකොට තමයි යාට ඒ සුඛෙ සුඛෙනොත්තර වූ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යානයට යන්න කොට පෑදෙන්නේ. එහෙම නැත්නම් අවස්ථාව සැලසෙන්නේ මේ සුඛේ වින්දට පස්සේ ඉතින් යාට ඕනේ නම් සමාධි ජම්පීති සුඛං චතුත් අධ්‍යානං උපසම්පද්ද විරති උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යානයට යන්න පුළුවන්. ඒ ධ්‍යානයට ගියාට පස්සේ ඒ කෙනා අනිවාර්යයෙන්ම වාර්තා කරනවා දැන් ආනපන පේන්නේ නැහැ කියලා. ආනපනේ නැහැ කියන්න බෑ. ඒ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ආනපන සිදු වෙන්නේ සංඥාවේ තාමත්ම යට තට්ටුවේ අපිට සාමාන්‍ය අඳුරන්න බෑ. අපිට දැනෙන ගතිය නැහැ. මේන්න මේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයා මේ භෞතික ලෝකයේ කාය සංස්කාරවල හුස්ම ගැනීමට කාය සංස්කාර කියනවා කාය සංස්කාරයෙන් එන සීල ධර්තයන් සීළු වෙහෙස ගෙවම් කරලා නිකන් හරියට කියනවා මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිච්ච කෙනෙක් වගේ මේ පෘථිවියෙන් මිදිච්ච කෙනෙක් වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා පාවෙන් තත්ත්වයක් තියෙන්නේ. තව දුරටත් මේ ගුරුත්වයට බැඳෙන ආකර්ෂණ ශක්තිය නෑ. තමයි විශ්වගත සතෙක්. දැන් අන්තරීක්ෂ සතෙක් බවට පත් වෙනවා. මේක ඇතුලේ නෑ තව දුරටත් පොළොට බරු බැඳ වගේ කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, කීන මිදේ නැහැ, නිදිමත නැහැ, උද්දච්ච කුච්ච නැහැ, අංචීතනගත හිතවිලි නැහැ, සැක නැහැ. මෙන්න මේ විදිහට මේ හිත ශූන්‍යතාවේ තවත් පියවරක්. එවනම් රූප ධර්මයන්ගෙන් ශූන්‍යතාවය කියලා මේකට කියනවා. නැත්නම් කායන පස්සනාවේ ශූන්‍යතාවය කියලා මේකට කියනවා. දැන් මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදන් නිසා ඉදන් පජහත කියලා ගොරෝසු ගොරෝසු දේවල් පුංචි පුංචි දෙයක් මාර්ගයෙන් ගෙවම් කරගෙන ගෙවම් කරන ඇවිල්ලා ඉතාම වායෝ ධාතුව විතරක් හිත හෙට්ටු වෙන්න ඇරලා දැන් වායෝ ධාතුවත් ගෙවම් කරනවා. ගෙවම් කරාට පස්සේ මේ එන ශූන්‍ය භාවය බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ආදුනිකයා එහෙම නැත්නම් කමඨාන සෝද්ද වෙච්ච නැති එකනා ධර්ම සාකච්ඡාවකට මුණ දෙලා නැති කෙනා සුත්තුමේ ඥානෙ නැති කෙනා අජත්තං ශුඤ්‍යතං මනසි කරෝතෝ සමාදාන්තෝ ශුඤ්‍යතාය චිත්තං නපක්ඛන්ති මේ හිස් බවට හිත නැමෙන්නේ නැහැ. හිත කැමැති වෙන්නේ නැහැ. හිත බැසගන්නේ නැහැ. මේක විමුක්තියක් කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ තුන සම්බන්ධතා නැති වෙලා Taman නිකන් අහසට විසිකල දන්නවා. ඉතින් හරියට සනුගලේ නූල කඩලා ගියා වගේ. එහෙම නැත්නම් උඩ තියෙන ගහක කොලයක් වැටුණා වගේ දැන් ඉතින් කොහේ වැටෙයිද කොයි හුලඟකට යයිද දන්නේ මේක වැටි වැටි යනවා. ඒ නිසා යා තක්කමුක්ක වෙනවා, බය වෙනවා. ඒ වෙලාවට එක පාරට ඇඟ ගැසිලා නැතර වෙනවා. එක එක තැනක විතරක් මස් පිටුනට යන පටන් අර ගන්නවා. নানা ප්‍රදේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හේතුව මොකද? භාවනා ප්‍රතිපදාව සර්වචනසික ප්‍රතිපදා ඒකාන්තම වැඩ කරලා තියෙනවා. හිත කෙලෙස් අඩුම තැනකට ගිහිලා තියෙනවා. අපේ තර්ක මනස කියනවා මේක නම් ඉන්න බෑ කියලා. මේක නෙමෙයි මට කොහෙන් හරි ආයසරයක් මම මේ කොහෙල දීපන්. මාන්නයක් කොහෙල දීපන්. ආශ කරන දෙයක් කොහෙල දීපන් කියලා. ඉතින් ඒක නිසා කුරුල්ලෙක් කුඩුවට දැම්මා වගේ, උඩල්ලෙක් කොට්ටුවට තිබ්බා වගේ, ඌරෙක් ගිහලා පිරිසුත් තැනක තිබ්බා වගේ මේ අපහසුකම තේරෙන පටන් ගන්නවා. නමුත් බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවනම්, හරුවචනන්දගේ බණ අහනවනම් ඒ කෙනා ඉතිය තත්ත්ව සංස සම්පජානෝ හෝති. ආ තේරුම් ගන්නවා මේ කෙලෙස් නැති තත්ත්වයේ ප්‍රතිපදාය ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණට හිතේකට සතුටු වෙන්නේ නැහැ. අපේ හිත සතුටු වෙන්නේ කෙලෙස් වලට විතරයි. අපේ හිත සතුටු වෙන්නේ ආතතියට විතරයි. අපේ හිත සතුටු වෙන්නේ යමක් ඇති තැනට විතරයි. නැති තැන පේන්නේ මුස්පේන්තුවක් වගේ. නැතන පේන්නේ පාඩුවක් වගේ. නැතන පේන්නේ Tamanට වෙච්ච ඇබැග්යක් වගේ. මොකද මේ ඉඳුරන් සියලු දෙනාම අවුරුදු කෝටි ගානක බාහිර අරමුණුත් එක්ක හැප්පිලායි පරිණාමය වෙලා තියෙන්නේ. දැන් හැප්පෙන දෙයක් නැති වෙනකොට ඒ ඉදurang ඔක්කොම තක්කමුක් වෙනවා. කිසිම දෙයකට හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි හිතමු රජයේ රජයේ ප්‍රධාන අග්‍ර විනිශ්චයකාරතුමා පත් කරනවා. අත්තර පස්සේ යාට හම්බ වෙන්නේ ජනාධිපතිත් ඇවිල්ලා යා ළඟ තමයි මේ දියුරුන් දෙන්නේ. මුළු ඔක්කොම තීන්දු කරන්නේ යාතේ. එයා උසාවියට යනකොට බුදුමාකාර තෙදක් තියෙන්නේ. කුරුසකයා කෑ ගහනවා. උගත් විනිශ්චයකාරතුමා එනවා උසාවිය නිශ්ශබ්ද වෙනවා කියනකොට ඔක්කොම නැගිටලා හාමුදුරුවොත් නැගිටිනවා. ඇවිල්ලා උසාවිය ඇවිල්ලා වාඩි වෙනවා බොහෝම බරපතල තාට වාඩි වෙනවා. මොකක්ද ඊගාව තියෙන නඩුව? ආයෙත් නඩු කියනවා. නිකමට ඒකන්න උසාවියේ නඩුකාරයාට පස්සේ අද නඩු නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අද එක නඩුවක්වත් නැහැ. රට්ටු සාමයෙන් ජීවත් වෙනවා කිව්වොත් මොකද වෙන්නේ නඩුකාරයා කියන තෙදට? ආග්‍රමීෂිකාරණය මොන විනිශ්චයකාරුණත් ඊගාවට ඒක වෙනකන් ඉඳලා ගෙදර යන්න වෙනවා. නික්කමට හිතනද අග්‍රවිනිශ්චකාරයට එක නඩුවක්වත් නැහැ. රට්ටු කියන අපේ ප්‍රවිෂණ ගන්න අද නඩු නැහැ කියලා. මොකද අර ගෙනින තෙදට වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් තමන්ගේ කාමරයට ගිහිල්ලා ඕලිමේ කට්ටිය එනකන් ඉනකොට නර්ස් ඇවිල්ලා කිව්වොත් අද සර් කවුරක්වත් ඇවිල්ලා නැහැ ලෙඩ ඔක්කොම සුව වෙලයි කියලා මොකද වෙන්නේ දොස්තර කී අර තියෙන තත්ත්වෙට ආනේ තත්ත්වයටපත් වෙනවා මහන්නේ හිටපු අපේ හිතට කිසිම ගැටුමක් නැහැ කිසිම රුප්පණ දෙයක් නැහැ කිසිම විපරිණාමයකටපත් වෙන දෙයක් නැහැ අපි හීනකින්වත් හිතලත් නැහැ අග්‍රවිච කාර්යවලට කවදාකවත් හිතන්න හම්බ වෙන්නේ නඩු නැති ලෝකයක්. මොකද ඒකේ වැඩේම නඩු හදන එක තමයි දවස පුරාම. ඒක තමයි යාගේ පළවෙනිම ජොබ් එක මිනිස්සුන්ට මොකක් හරි ගින් ගෙඩියක් දෙන්න ඕනේ. ඒ අපේ පැත්තේ හිටියා කෝවිලක් කරන එකෙක්. ඒ කපුවට බෙර ගහන්නේ මූ. එයා තමයි කෝවිල් කරන්නේ. ඉතින් කාට හරි මේ මිනිස්සු එනවනේ අනේ මේකට මේ සාන්ති කර්මයක් කරගන්න ඕනේ. අනේ මේකට දේව පූජාවක් යන්නේ. ඉතින් එතකොට ඉතින් ගාන කපලා නෙදීවත් වෙන්නේ. දැන් මිනිස්සුන්ගේ කරදරයක් නැති වෙච්චාම එන්නේ නැහනේ කෝවිලට. දැන් මේ මිනිස්සුන්ට බීඩි වොන්න සල්ලි නැහනේ දැන්. කුන්නු හරපෙන් පයින්වලු දෙයයන් ආන්සෙට තොට එන ගහලා දෙයක් උගට අපිට කවුරක්වත් එන්නේ නැත්තම් කාට හරි ගිනි ගෙඩියක් දීපිය කියලා. ඒකල්ලි වල මිනි ඔලුවකට මතුරලා දුම්මල අල්ලලා මිනිඔලු හරවලා තියනවලු ඒ පැත්තේ ඉන්න කාට හරි එක්ක එහෙණයක් ගහනවා එක්ක දතක් කැලවෙනවා එහෙම නැත්නම් ළමෙක් වරනවා ඉතින් ඔන්න දෙයයන් නැති එයාට හම්බ වෙනවා බිස්නස් හම්බ වෙනවා බිස්නස් හම්බුනාට පස්සේ දෙයයන් ආදර කියනවා අනේ සමා වෙන්න ඕන අතපය වර්ධා සිද්ධ වුණා නම් කී ඊට පස්සේ පූජාවට්ටියක් දීලා දෙයියෝ ෂේප් කරගන්නවා අර මිනිස්සුන්ට කොහෙන් හරි අමලියක් එනක බලාගෙන ඉන්න එක තමයි කපුවගේ වැඩේ මුළු ලෝකෙම ඔච්චරයි මේ තියෙන හැම විශේෂඥවරයෙක්ම අපිට සැප පිණිස නෙවෙයි ඔය කුම්බගෙන අටවගෙන ඉන්නේ. බැලු බැලමට නම් පේන්නේ තියෙන අම්මෝ වෙනදට වැඩිය හරියට අර සේවාව තියෙනවා මේ සේවාව තියෙනවා යෝපමණින් කරලා දෙන්න කියලා එක්කෙනෙක්වත් නැහැ සුභසිද්ධිය සලකන කෙනෙක්. ඒක නිසා හරියට මේ ඉඳුරන් අග්‍රවිනිශ්චකාරවරයෙක් වගේ ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් වගේ බලාගෙන ඉන්න ප්‍රශ්න එනවා. ප්‍රශ්න මොකක්වත් නැත්නම් ඉඳුරන් නිකම්ම නිකම්ම නිකම් බින්දුවට බහින. ඒකට ඒ ඉඳුරන් කැමති නැහැ. මොකද අපි පින් කරලා ගොපු ඇස් දෙකට බලන් රූප නැත්තම් මෙච්චර හොඳට hearing aids දාගෙන ඉන්න කනට අහන්න දෙයක් නැත්තම් නාසයට ගඳ සුවඳක් නැත්තම් දිවට රසක් නැත්තම් කයට මොනවාක්වත් කරදරයක් නැත්තම් ඒ ඉඳුරන මොනවා වෙයිද? මේ නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා. මේ හම්බෙච්ච ශූන්‍යතාවය මේ හම්බෙච්ච ස්පාසුව මේ හම්බෙච්ච හුදකලාව මේ හම්බෙච්ච තනිපංගලම මේ හම්බෙච්ච විවේකේ පෙන්වන්න බෑ ඒක නිසා එවැනි හිතක් කවදාකවත් මේ හම්බෙච්ච ශුන්‍යතා විහරණය නපක්ඛන්දති ඒකට බැසගන්නේ ආදරෙන් බැසගන්නේ නෑ නප්පසීදති සතුටු වෙන්නේ නෑ න සම්තිත්‍ත්‍ති läගගන්නේ නෑ මේක විමුක්තියක් කියලා හිතන්නේ වෙච්ච දේ පේන තියෙන පාළු වුණා, තනි වුණා, දැන් කියා ගන්න දෙයක්වත් නැහැ, කර ගන්න දෙයක්වත් නැහැ කියලා දක්මුක් වෙනවා. ඊට පස්සේ යා හිතනවලු මේ අභ්‍යන්තරගත ශූන්‍යතාවය මහා පාළු මහා කාලකණි මහා එපා කරපු දෙයක් බාහිර ශූන්‍යතාව වුණොත් මොකද වෙන්නේ කියලා හිතනවා. එයාට පේන තියෙන එතකොට මේ ඇතුළත තමන්ගේ මේ ඉස්තන දැකලා එළිය බැලුවත් ඒකේ ගන්න දෙයක් පේන්නේ නැහැ. ඒකෙත් පේන තියෙන ශුන්‍යතාවය තමයි. ඉතින් මේ ආභ්‍යන්තර බාහිර දෙක දාලා බලනවා. අජ්ජත් බහිත දෙක දාලා බලනවා. ඒත් ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ රූප වල තියෙන ගතියේ තමයි විපරිණාමය සහ රූපණ ගතියක වෙනස් වෙනවා. විකර විකාර භාව පතන. එයා හිතනවා මේ විපා විකාර භාව නැති රූපණ ගත නැති తත්වයේ මේ කියන්නේ අවකාශයට ඒස දාලා බලනවා. ඒකෙත් පිටපාදින්නේ නැහැ. මොකද ඒකේ ගැටෙන්න දෙයක් නැහැ. ඒකේ රණ්ඩු කරන්න දෙයක් නැහැ. මාන්න කරන්න දෙයක් නැහැ. ඒකේ මම කියා ගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ ඒ යෝගාවචරයා දැනගත්තොත් මගේ හිත මගේ ඉඳුරන් ගැටුමටයි මේකට කියනවා පටිඝය කියන වචනේ හර්වචනසේ පාවිච්චි කරනවා පටිඝය තමයි ශිල්ප දක්වන්නේ. ගැටුමක් නැති වෙච්ච වෙලාවේ ඔක්කොම නිකන් ලක්තන ලොප් වෙනවා. ඇටි හැලෙන්න පටන් ගන්නවා. ලොඳ වෙන්න පටන් ගන්නවා, බොඳ වෙන්න පටන් ගන්නවා, වඳ වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය කවදාකවත් යෝගාවචරයේ තර්කමනස හෝ යෝගාවචරය හෝ මේක කවදාකවත් පිළිගන්න ලෑස්තියක් නැහැ. මේ නිසා මේක නමුත් තේරුම් ගත්තොත් මේ ලෝකේ තියෙන අන්තිම සැපම මොහොත එහෙම නැත්නම් පිරිච්චම මොහොත තර්ක මනසට නොදකින්න පතන් නොදොමති. භාවනා කළ භාවනා කළ ඉතින් යනකොට යෝගාචරය දන්නේ මේ භාවනා ප්‍රතිඵලයක් කියලා පේන්න තියෙන මොකද්ද? පාළු ගතිය තන ගතිය. ඒ වෙලාවට මෙන්න මේකයි ලෝකේ ස්වභාවය කියලා හරියට දැක්කොත් මේක ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් තියෙනවනම් හරියට දැකලා නැහැ. ඒ නිසා මෙතෙන් යනකම් ගෙනියලා මේකයි ස්වභාවය කියලා දන්නවනම් ඒකට තමයි සම්පජඤ්ඤය කියලා නෝන කියලා. අපි මෙතෙක් කල් දැක්කේ මේ කය ස්කන්ධය ගොඩ කැටිත්ත, රිත්ත, තොගේ වශයෙන් බලනකොට මේකේ මොකද්දෝ ලස්සනක් තියෙනවා. මොකද්දෝ හැලයක් තියෙනවා. නමුත් මම විශ්තලා විශ්තලා විශ්තු කරලා විශ්තු කරලා පතුරු ගහලා පතුරු ගහලා බලාන බලාන යනකොට මේ හැම රූප ධර්මයක් හැදලා තියෙන ශක්තිය උනේ. ඒ ශක්තිය කාටවත් අයිති නැහැ. ඒ ශක්තිය කිසිම කාලයකට කිසිම දේශයකට අයිති දෙයක් නෙවෙයි. ශක්ති බවට පත් වුණාට පස්සේ ඒකෙන් ආඩම්බරයක් දැකව කෙනාට හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ශක්ති කවුරු කියන දෙයට අහන්න යා වැඩ කරන්නේ ශක්ති සංස්ථಿತಿ නියමයට මට ඕනේ න්‍යායපත්‍රයට නෙවෙයි. මේක තමයි මේ රූප කර්මස්ථානේ කායනුපස්සනේ අන්තිම කෙලවර. මේ සියල්ලම හැදිලා තියෙන ශක්ති වලින් නැත්නම් අද්ද්‍රව්‍යයෙන් තමයි මේ ද්‍රව්‍යම ඇවිල්ලා තියෙන්නේ. අද්ද්‍රව්‍යයක් වඩපත් වෙනකොට භාවනා යෝගාවචරයට ඒක ප්‍රිය දෙයක්, මනාප දෙයක්, මගේ කියා ගන්න දෙයක්, දැස ගන්න දෙයක් නෙවෙයි. විමුක්තියක් වශයෙන් පේන්නේ නැහැ. මේන්නේ මම යා තනි වුණා. මම කොටු වුණා. මාන්න කරන දෙයක් නැහැ. මෙන්න මේක දන්නවනම් ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ අන්තිම කෙලවර. ඒක තමයි බණකින් ඉඳලා තියෙන අන්තිම කෙලවර. ඒක තමයි හරුවත් යනසේ පෙන්වන්න තියෙන අන්තිම කෙලවර. නමුත් ඒකෙදී සූර වෙන්නේ නැහැ යෝගාවචරය. ඒකේ සූර වෙන්න පළවෙනිම කෙනා තමයි සරුවච්චන් වහන්සේ, බුද්ධහාමුදුරයන් වහන්සේ භාවනා කරලා බුදු වෙන්න ඉස්සර දවසේ මෙතෙන් ගියාට පස්සේ පළවෙනි වතාවට මානවයාගේ මෙතනයි ගැළවුම තියෙන්නේ. නමුත් මේකට වෛර කිරීම හරහා තමයි අපි සංසාරේ ගියේ. ඒ බුද්ධහන් කරන් වංශයේ මේක නිවන කියලා මේක විමුක්තිය කියලා බාර ගන්න. මේ කවදාක ජීවිතේ වෙච්ච නැති පරිණාමයේ උත්කෘෂ්ඨ තන උතන. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේක උන්වහන්සේ මේක විමුක්තිය කියලා බාරගත්තට උන්වහන්සේ කියන බණ අහන්න කවුද කැමති? ඔක්කොමලා බණ භාවනා කරන්න කුට්ටි කඩා ගන්න. මාන්නක්කාර කරන්න. තණ්හා ඇති කරගන්න. මම එයා වඩා ගන්න. මම සෝවන් කියන්නේ. මොකද වෙන්නේ සෝවන් කියන පුම්බන්න හදනකොට? නහො ඒගොල්ලෝ සෝවන් මම නම් සකදාගාමි කියනකොට මොකද වෙන්නේ? මම අනාගාමි වෙනකොට මේ ඔක්කොම මාන්නක්කාරකමට දාගන්න හදනවා. කිසිම කෙනෙක් කැමැත්තක් නැහැ මේ මට්ටම් මේ තාන්න මාන ටික බිම දානවා දකින්න නඩු නැති උසාවියක අග්‍රවංශකාර වෙන්න කවුරක්වත් කැමති නැහැ. දෙඩු නැති ස්පිරිතාලයක ප්‍රධාන වෛද්‍යවර වෙන්න කවුරක්වත් කැමති නැහැ. කිසිම ශිෂ්‍යෙක් නැති ඉස්කෝලේක ප්‍රධානාචාර්ය වෙන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඒකල කියන ළමයි හරි කරදරකාරයි කියලා. හැබැයි ළමා නැති වෙනකොට ලොකු සර්ට තනක් නැහැ. ලොකු සර්ට කවුද කියන්නේ? ආන්න මෙතන ගියාට පස්සේ හරුවචන අංශයට සිද්ධ වෙනවා. මේකයි දරුවනේ විමුක්තිය කියන්නේ මේකයි දරුවනේ සැප බැසගෙන läග ගන්න තැන මේකට සතුට වෙල්ලා කියන තමයි 84 දාහක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙන්නේ ඒක විවිධ පැති වලින් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී කියනවා මෙතෙන් ගියාට පස්සේ මේ කෙනා මේ ලැබිච්ච විවේකයට අකමැති නිසා මේ ලැබිච්ච විවේකේ මම කියාගන්නේ නැති නිසා මේ විවේකයට සතුට වෙන්නේ නැති නිසා නොබෝ වෙලාවකින් හිත ගැස්සিলা ආයසරයක් හුස්ම පේන්න පටන් ගන්නවා. ආයසරයක් කය දැනෙන්න පටන් ගන්නවා. ආයසරයක් සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ආයසරයක් හිතවිලි එන්න පටන් ගන්නවා. ඉතින් ආවට පස්සේ ඒ කෙනා ආයතර මෙතෙන්ද එන්න හේතු වෙච්ච අරමුණටම නැත්නම් මූල කර්මස්ථාන බහිත දැම්මොත් ආ දැන් ඔන්නේ අන්තං ආය හුස්ම පේන්න පටන් ගත්තා. ඊට පස්සේ හුස්මට හිත දැම්මොත් අර වෙච්ච යමලිය ගැන කල්පනා කරන තුන බොහෝ වෙලාවකින් අර හුස්ම ආයතුණියටපත් වෙලා ආයෙත් එතෙන්ට ඒක තමයි අපි ඊයේ ධර්ම දේශනාවේ අවසාන හරියට සාකච්ඡා කරේ. එතකොට අරමුණු ඇති ඊටාම තුනි සූක්ෂම අරමුණු ඇති ඒක ගෙවුනට පස්සේ අරමුණු නැති. ඒකේ පාවෙනකොට ආයෙ ගැස්සিলা ආයෙ අරමුණු ඇති. ඊට පස්සේ ඒක ගෙවන් කරපුවා ආයෙ අරමුණු නැති. මෙන්න මේ දෙක අතර ඊටාම තුනිවට අරමුණු එනවා ආයෙ නැති වෙනවා. ආයෙනවා ආයෙ නැති වෙනවා කියනකොට මේ අරමුණු ඇති తත්වේ සහ නැති తත්වේ ද්වේතාවයක් බවත් ඒ එක එකනා අපේක්ෂාවෙන් සාපේක්ෂව සිදුවන දෙයක් බවත් මේ දෙකෙන් එකක් කැමති වුණොත් මානසික ආතතියක් ඇති වෙන බවත් මේ දෙකටම සමහිතක් ඇති කරගත්තොත් ඒ යෝගාචරයට විශාල විමුක්තියක් තියෙන බවත් ශුන්‍යතා පරිසංගත දේශනා කියලා කියනවා. නිබ්බාන පරිසංගත දේශනා කියලා කියනවා. ඉතින් ඒක නිසා මෙතෙන් ගියාට පස්සේ වරින් වර ආශාස් ප්‍රසස් ලාවට දැනෙනවා ආය නැතු වෙනවා ආය දැනෙනවා ආය නැතු වෙනවා ආන්නේ தත්ත්‍යදී යෝගාවචරය මේ द्वයතාවය අරමුණු තිබුණත් අරමුණු නැතත් මේ දෙකෙන් එකකින්වත් සතියට ඇති වැඩක් නැහැ සතිය මේ දෙකෙන් පොඩක් මෑත් වෙලා මේ වෙලාවේ තියෙනකොට තියෙන බව දන්නා මේ වෙලාවේ නැති බව නැති බව දන්නා එච්චරයි තිබේවා කියලා හැඟීමක් හෝ නැති වේවා කියලා හැඟීමක් නැති තැනට මේ යෝගාචරය පුරුදු කරන්න පටන් අරගත්තොත් එයා ශූන්‍යතා දර්ශනේ ඉතාමත්ම දක්ෂෙක් වඩපත් වෙනවා. එයා තිබුණයි කියලා ආඩම්බර වෙන්නෙත් නැහැ, නැතුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒක උත්‍රාජානසේ සඳහන් කරලා තියෙනවා. අලත්තං යදිදං සාදෝ නාලත්තං සුන්දරාමිති උපයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති කිය. එසිකින ගහක් ළඟට යන මිනිස්සෙක් ගහේ ගෙඩි අපේක්ෂා කරන යනකොට අනේ පළතුරක් හම්බ වෙනවා කණ්ඩ. දකින්නකොට ලැබිලා අනේ සුන්දර හරි හොඳයි. අලත්තන් යද්දන් සාදු. අනේ හොඳයි මගේ වෙලාවට ගහේ කිඩි තිබුණයි කියලා සතුටු වෙනවා. ගහේ කිඩි නොතිබුණයි කියලා මොනව කරන්නේ? ගහේ කිඩි නැත්තම් ඉතින් ආ ඒත් කමක් නැහැ කියන්නේ වෙනවනේ. ගහක් ළඟට ගිහලා නඩු දාන්න බෑනේ. කම්පකාරී ළඟට ගිහලා නම් කම්පකාරී වහලා තියෙනවනම් මැනේජර්ට විරුද්ධව නඩු දාතයි. දැන් ගහක් ළඟට යන්නේ තිබුණොත් හොඳයි නැත්තම් ඒත් හොඳයි කියන්නේ. ඒත් සුන්දරාමයි. උබ්බේනේව සෝතාදී. ඔව් ලැබුණත් නොලැබුණත් ඒ ගහ කෙරේ දක්වන ආකල්පය ගුණයට කියන්නේ తాදී ගුණය කියලා. නොසැලෙන ගතිය ඉදි තිබුණත් හොඳයි නැති වුණත් හොඳයි. වෙන කරන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය. උබයේනේ තෝ తాදී රුක්ඛංග ප්‍රතිවත්ති ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ හැරිලා එනවා ශාප කරන්නේ දොස් කියන්නේ නැහැ. ඉතින් මේක ගැඹුරු ධර්මයක් කියලා අපේ කියන්න පුළුවන්. දරුවතනට පෙන්වන්න හැදුවට නමුත් අපේ ඊට වැඩිය ප්‍රකට සිද්ධියක් ගත්තොත් පින්නපාත වඩින ස්වාමීන් වහන්සේ නමකට හිතන්න gederකින් හොඳ රස්නිය බුරියානි ටිකක් බෙදනවායි කියලා. හොඳ රසමසළු ආහාරයක් දෙනවායි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට උඩ හොඳයි කියලා හිතනවා. ඒක දෙයෙන් දානයක් නොදුන්නයි කියලා බනින්නද? ඒත් හොඳයි කියන්න වෙනවද? අද නෑ මොනවත් නෑ ස්වාමීන් වහන්සේ වඩින්නේ කියලා අච්චත් අච්චත් අච්චතම් බන්තේ කියලා කියනවා. ස්වාමීන් වහන්සේ එහා ගෙදර ගැන බලාපොරොත්තු වෙන්නේ මෙහි මුකුත් නැහැ කියලා දන්න මිනිස්සු කියනවා. ඉතින් බුරියානි හාමුදුරත් තමයි එහා ගෙදරට වඩින්න කිව්වත් එකයි මොකද වෙන්නේ පාදවන්න හාමුදුරන කිසි අපේක්ෂාවක් නැහැ. අර ගෙදරින් මේක ලැබෙන්න ඕනේ කියලා. ආන්න මේ දර්ශනයට තාදී ගුණය කියලා කියනවා නැත්නම් නොසලින මනස කියලා කියනවා. මේක උපත්යේ ඉඳලම හිතේ තියෙන එකක්. නමුත් අපි අතෙන්ද අඩු කරගෙන කරගෙන ගිහිල්ලා ඊටාම තුනි වුණාට පස්සේ ඇති නැති දෙක අතර දෙකටම නොසලින මනස ගියාට පස්සේ අපි රූප ධර්මයන්ගෙන් කිපෙන්නේ කියන වචනේ සුගන්ධ දුවනට පාවිච්චි කරන අකුප්පාගය. අපි තිබුණයි කියලා කුප්පන්න බෑ. නොතිබුණයි කියලා කේන්තියක් නෑ. තිබුණත් හොඳයි නැත්තත් හොඳයි. ඉතින් ඒකට තමයි සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සේ කියලා ආම්දුරන්ට ආරාධනා කරාලු කමේ පන්සලේ අවසරයි ස්වාමීන් වහන්සේ දාන මඟ විතර දාන දෙන්න ඕනේ 19ක් නම් ඉන්නවා. ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. එතකොට ඉතින් ආමතුරණ තේරෙනවනේ මොන හැන්දෙද බෙදන්නේ කියලා. නොවැඩියත් වැඩියත් හොඳයි. මෙච්චර තමයි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. අපිට පින තියෙනවනම් ලැබෙයි ලැබුණොත් හොඳයි. හේතුඵල ධර්ම නැත්තම් නොලැබෙයි ඒත් හොඳයි. ලැබුණත් නොලැබුණත් හොඳයි කියන මනුස්සයාගේ හිත මොන තාලෙමත් කොප්පන්න බෑ. නමුත් අද මේ තරඟ වලින් අද අධ්‍යාපන තරඟයෙන් අපිට මොකද්ද වෙලා අපි ඒකාන්ත වාදී වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ පාස් වෙන්නේ නැත්නම් වහකනවා. කතා දෙකක් නෑ වහකනවා. නැත්තම් ක්‍රීඩා තරඟවල දිනුව පක්ෂේ මරනවා. ඔලිම්පික් ගේම්ස් වල මරන්නේ. ජාත්‍යන්තර තැන්වල මරන්නේ අපි ක්‍රීඩා තරඟ ලෝකෙට ඉදිරිපත් කරේ ජය පරාජය බාර ගන්නයි. අද මොකද වෙලා තියෙන්නේ? වැරදිච්ච පක්ෂේ කොච්චර මානසික අසහනට පත් වෙනවද කියනවනම් දින පක්ෂේ මරණ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් යෝගාවචරය මේක දැනගෙන අපි එකක් අපේක්ෂා කරනවා නම් ඒ කාන්තේම අසහනයක්. දෙකටම සූදානම් වීම තමයි මෙතෙන්දී සර්වඥාන්සේ පෙන්වන්නේ ශුන්‍යතාවේදී රූප පුළුවන් තරම් ගෙවම් කරලා රූප නැති වුණත් ඒ රූප වරින් වර ඇවිල්ලා ඕල්මන් කරලා ගියත් දෙකින් එකකටවත් සැලෙන්න එපයි කියලා මේක විස්තර කරන අපේ තායිලන්ත ස්වාමීන් වහන්සේ නමක් හොඳ නිදර්ශනයක් කියනවා. උන්වහන්සේ සඳහන් කරනවා අපේ හිත චිත්‍රපට ශාලාවක තියෙන තිරයක් කියලා හිතන්නේ කියලා. චිත්‍රපට චිත්‍රපට ශාලාවේ තියෙන තිරේ විශාල දියැලක් පෙන්වනවා කියලා හිතන්න. ඒ සංචානවා දියැලක් පෙන්වුවාට තිරේ පෙඟෙනවද කියලා. කවදාකවත් පෙන්වෙන්නේ නැහැ. මේ චිත්‍රපටි තිරේ විශාල ගිනි කන්දක් පෙන්වනවා. චිරේ පෙන්ගෙන අතිරේ ගිනි ගන්නවා. මොකද ඒකට ඇවිල්ලා වැටිච්ච පිළිඹුවක් විතරයි තිරේට මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසා අපේ හිතට යමක් තිබුණත් තිරේට හිතට මුකුත් වෙන්නේ නැහැ. නොතිබුණාට මුකුත් වෙන්නේත් නැහැ. මේ தත්ත්වගත කරලා අපි තියෙන්න ඕන කියන හැඟීම ආවට පස්සේ පිච්චිලා නෙවෙයි පිච්චෙන්නේ මේ තැවීම හරහා, දුක් ගන්නකම හරහා. ඒක නිසා අන්තිම අඩු කරන්න ඕනේ අඩු කරලා අඩු කරලා නෑ යන්තම් තියෙනවා. නෑ යන්තම් තියෙනවා. ඕන ඔය දෙකේ පුළුවන්තරම් දෙකට පුරුදු කරනකොට තේනවා ලාවට ආනපාන වෙනවා ආය නැති වෙනවා. ආය ලාවට ආනපාන වෙනවා ආය නැති වෙනවා. එහෙම නැත්නම් ලාවට සද්ද ඇහෙනවා ආය නැති වෙනවා. මේන්න මේක දිගට දිගට දිගට යනකොට මේ द्वේතාවයේ එකක් අල්ලා ගන්න ගතිය තමයි අපිට මේ පවුපින් හරි වැරදි සාධාරණ සාධාරණ ධර්ම අධර්ම කියලා මේවා සේරම හිතට පිටින් දාපුවා. ඉතේ ප්‍රകൃතිය නෙවෙයි. ඉතේ ප්‍රകൃතියේ පවුපින් කියන කතාවක් නෑ. මොකද වැද්දට ශිෂ්ටාචාරයක් නැති මනුස්සයාට ওই තීන අසහන මොකක්වත් නැහැ. අපි තීන අසහන මොකක්වත් නැහැ. මොකද හේතුව එයාට කාටවත් පෙන්ලා දෙන්න චරිතයක් නැහැ. මං කියන්නේ වැද්දෙක් වෙන්නේ කියලා. ඒකට නෙවෙයි මම මේ කියන්නේ. නමුත් පටන් ගත්තේ හැම කෙනා වැද්දකින් තමයි. ධර්මයක් අධර්මයක් නැහැ. ඒක නිසා තිරිසන් දිහා බලන්න කවදාකවත් අසහනයක ලකුණක්වත් පේන්න තියෙනවද කියලා? frustration නෑ. උදේ හුඳ නෑ සදාචාරය. අපිත් පටන් ගත්තේ එතනින් ඊට පස්සේ හදාගත්ත සදාචාරය අපිටම කුරුසයක් වෙලා අපිටම දඬු කඳක් වෙලා අවුටම කටුබෙරයක් වෙලා මේක දැක්කට පස්සේ අපිට දැන් දැවෙන්නේ නැතුව හිටියොත් ඒක අසාධාරණයි. ඒක නිසා සරුවචනන්ත මෙතන ගෙනිච්චට පස්සේ උන්වහන්සේ ගෙනියන්නේ ඒ කෙනාගේ හිත හොඳට ශක්තිමත් වෙන්න ඉස්සල්ලාම සීලයක වේලා පවුපින් දෙක පෙන්නලා. ඊට සමාධියකට ගෙනියලා සමාධියෙන් පස්සේ විපස්සනාද කියනවා ඔතෙන් එනකන් හේතු වෙච්ච දේ දැන් අතහැරපන්. දැන් එන ඕන දෙයකට පූර්ණ නිගමනකින්තරෝ බලහන් ඉඳලා ඒක සම්පූර්ණ ගෙවිලා අන්තිමටම ගෙවෙන යනකොට ඇතිත් ඇති නැතිත් නැති තත්යකට ගියාට පස්සේ මෙන්න මේකෙදි ඇති වුණා කියලා කනගාටු වෙන්නත් එපා නැතුණා කියලා අඬන්නෙත් නැතුව මේ තාදී ගුණයට යන්න පටන් ගත්තොත් ඒ ශූන්‍යතාවය ඒ හම්බෙන ශූන්‍යතාවේදී ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා අන්තිම ටිකේදී ඕකට කමක් නැහැ ඒක ඉවර කරන්න බෑ ඒක තිබිච්චාවයි ඒ ටික තිබුණාට ප්‍රශ්නයක් නැහැ උදාහරණයක් වශයෙන් කියනවා අපි පරිශනයක් කරනකොට අපි යමක් නැහැ කියලා ඔප්පු කරන්න යම් පරිශනයක් කරලා ඒක 95%ක්ම නැහැ කියලා ඔප්පු කරාට පස්සේ ඊටු 110 එයාට අතවාසියට හම්බ වෙනවා. ඕනම දෙයක් ඩිස්ප්‍රූව් කරුවොත් 95%ක් 100%ක්ම නැහැ කියලා පෙන්වන්න පුළුවන්. එහෙම තමයි විද්‍යාන පරිශන කරන්නේ. 100%ක්ම නැහැ කියලා කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට කේවල සුද්ධ tattweට යන්න ඕනේ සාපේක්ෂ සුද්ධ tattweට ගියාට පස්සේ ඉතුරු ටික ਸਰවඥාන්සේ පෙන්වන්නේ නිලුම්පතක් උඩ වතුර බින්දුවක් තිබුණට නිලුම්පත තැර වෙන්නේ නැහැ. නිලුම්පත ඇලෙවිච්ච ගමන් වැටෙන නිසා ඒ නිලුම්පතේ තියෙන වතුර නිලුම්පතට අයිති නැහැ. ඒ නිසා මේ භාවනා කරන කෙනාගේ හිතට වරින් වර කෙලස් ටිකක් එනවා. නමුත් ඒක හිතින්නේ නැහැ. තිරේක පෙන්න ගිනි කන්දක් වාගේ. තිරේක පේන දියල්ලක් වගේ ආදන්නවා. ඒ ගිනි කන්ද එනකොට දියල්ල යනවා. දියල්ල එනකොට ගිනි කන්ද යනවා. මොකටද මේකට තැවෙන්නේ? මේකක්වත් ඉන්න නෙවෙයි. ආ මේ මට්ටමට ගියාට පස්සේ තමයි යෝගාවචරයා නාම ධර්ම વિશે ආකල්ප વિશે මානසික தত্ত্ব වර්ණ ගැනීම વિશે අවබෝධ කරන්න පුළුවන් தත්ත්වයකට එන. ඒක ඉස්ලාම ਸਰවඥාන්සේ උගන්වන්නේ රූප ධර්ම හරහා. ඒ රූප ධර්ම හොඳටම තුනි වුණාට පස්සේ යෝගාවචරය පඨවි ආපෝ තේජෝ කියන ඇති தත්ත්වයක් ආකාශ කියන නැති தත්ත්වයක් දෙක අතර එහාට මෙහාට පයින්නා යනවා. මේක සමත භාවනාදී උගන්වන්නේ නීව සංඥා නා සංඥායතන සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ. ඒකට එන්නේ චතුත් අධ්‍යානෙ ඉඳලා ආකාසානං ඡායතන හිත දාන. ආකාසානං ඡායතන කියලා කියන්නේ හිස් තැනක්. කිසිත් නැහැ කියන අදහස තියෙන්නේ. ගැටුමක් නැහැ. මේ දේවල් තිබුණොත් තමයි ලොකු පුංචි වෙන්නේ උණුසුම් සීතල දරන්නේ ගැටුම් ඇති කරන්නේ දෙයක් නැත්තම් ගැටුම් ඇති කරන දෙයක් නැහැ නිසා ආකාශය අජට ආකාශය කියලා කියනවා ගැට ගහන්න බෑ. ඉතින් යෝගාවචරය ගිහිල්ලා යම් වෙලාවක ආපාන හොඳටම තුනී කළා. ඒකට පුරුදු වෙලා අපි කියන සමත භාවනා විවහාර ක්‍රමයට කියන චතුත් අධ්‍යාහන ගියාට පස්සේ එයා හිතුවොත් මෙතන හිස්තනක් තියෙන්නේ මේ හිස්තන අනන්තයි. වස්තු සීමිතයි. වස්තු තියෙන්නේ උස දිග පළල කියන සීමා ඇතතේ. මේ අතරමැද තියෙන හිස්තන අනන්තයි. මේක විස්තර කරන ලස්සන නිදර්ශනයක් ගෙන හර පානවා ඒ බුරුම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ටෙලිවිෂන් තිරයක් රූප රාමු නැතුව චිත්තරේන වෙලාවක් ගැන හිතන්නේ කියලා. ටෙලිවිෂන් තිරේ රූප රාමුවක් නැහැ, හරියට ફોකස් වෙලා නැහැ. තිත් පැටනේ තිරේ පුරාවට පොකුරු පොකුරු චිත්තරේන. මේක දිහා බලාගෙන ඉන්නේ කියලා ලකුණු දෙකකට. ඒ මොකද තිත් දෙකක් කවදාකවත් ගැටෙන්නේ නැහැ. මෙච්චර තොගගෙන ආවට ඒක හදලා තියෙන ක්‍රමයට තිත් දෙක අතර ගැටෙන්නේ නැහැ කියන්නේ මොකද හැම වෙලාවෙම තිත් දෙකක් අතර හිස්තනක් තියෙනවා. එහෙම නැත්නම් පරිච්ඡින්න අවකාශය කියලා දිනවා අර තිත මේ තිතෙන් පරිච්ඡින්නයි. පිරිසිඳිලා තියෙන්නේ. නමුත් අපේ හිතට අපේ ඇස් වලට කවදාකවත් අවකාශය පේන්නේ නැහැ. නමුත් තර්කයෙන් පෙන්වන්න පුළුවන් තිත් දෙකක් ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අවකාශයක් තියෙනවා. දැන් මේ අවකාශයේ නිසානේ මේක ඇතුළේ ක්‍රියාවලියක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා එක තැනක එක තිතක් ගියාට පස්සේ අනිත් තිත මතුවෙනවා මිස නැත්නම් එක එක තිතට වෙනමම උපාදයක් වෙනමම තිතියක් වෙනම භංගයක් තියෙනවා මිස පටලවිල්ලක් නැහැ. එක තිතක් ඇවිල්ලා ගිය තැන 100ට 100ක්ම ඉවර වෙලා තමයි ඊගාව තිතේ. ඒ කියන්නේ එතන කාල පරතරයක් තියෙනවා. කාලය සහ දේශය අතර හොඳ ඥාණයෙන් බලන කෙනාට පේනවා නැත්නම් මේක ගැටමක් වෙන්න බෑ. එක තැන 32ක් පේන්න බෑ කවදාකවත්. මේක දිහා බලන් හිටියොත් පේනවා අපේ හිතට මේ කාල පරතරය හෝ අවකාශ පරතරය අහුවෙන්නේ නැහැ. මුළු පරිණාමයේ පුරාම අපි ඇත යන සංඥාවේ තමයි කතා කරන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ රූපෙත් මේ රූපෙත් අතර ගැටුමක් නැති බව දකින්න නැතුව අපි දෙක එක යායට පෙන්නනේ අටලවිල්ල නැහුම ඇලවිල්ල තමයි තණ්හාව කියන්නේ. ඒ චිතයි මේ චිතයි අතර හිස්තනක් තියෙනවා. හිස්තන නැත්නම් ගෙවෙන්න බෑ හිස්තන කාදාකත් පෙන්වන්නේ. එක චිතක් ගිය තැනක තව චිතක් එනවා. ඒ අතරමැද තියෙන අවකාශ සීමාව පෙන්වන්නේ මේකට බුදුරජාණන් ශිබ්බණී කියන වචනේ පෙන්වනවා. ශිබ්බණී කියන්නේ අර තියෙන දෙක ගැටලාලා මැද තියෙන හිස්තන වහලා දානවා. මේකම තමයි චිත්‍රපටියක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එක කරන්නේ. කාටුන් චිත්‍රපටියක් පෙන්වනකොට කාටුන් චිත්‍රපටියේ තියෙන අතින් අදුව ඉරිකැලි ටිකක් විතරයි. එක රූප රාමුවක් පෙන්නලා එක පාරට ආලෝකය පෙන්නලා රූප රාමුව අන්ධකාරයක් පෙන්නලා ආය රූප රාමුවක් පෙන්නකොට අර අන්ධකාරය නොදකින්න හිත පළවෙනි රූප රාමුවේ ඉඳලා දෙවෙනි රූප රාමුවට සතෙක් යනවා වගේ ඇනිමේෂන් එකක් දකිනවා. නමුත් ප්‍රොජෙක්ටර් එක හිමීට වැඩ කරන්න ගත්තොත් පේනවා අන්ධකාරයක් ආලෝකයක්. අන්ධකාරයක් ආලෝකයක්. නමුත් සාමාන්‍ය වේගයක අරගෙනට අන්ධකාරය පේන්නේ නැහැ. ඕනේ ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්න චිත්‍රපටය බලන කාලේ 50ක අන්ධකාරය තියෙනවා. දකින්නේ අපේ හිත දකින ආලෝක ටික විතරක් පෙළ ගැසලා අන්ධකාරය පේන්නේ නැහැ. ආන මේ බව නිසා අන්ධකාරය තිබ්බත් ආලෝකය තිබ්බත් අපේ හිත ආස්තික පැත්ත විතරක් බලනවා අන්ධකාරය නොබලන්න අපේ හිත දන්නේ. මේක අනිත් පැත්තක් තියෙනවා. නාස්තිකත්වයේ විතරක් බලනවා ඔය පේන රූප එකක්වත් බලන්නේ නැතුව හිස්තන දකින්න පුළුවන්. මේකට කියනවා චිත්‍රය සහ canvas එක කියන දෙකම බලන හැටි කියලා. අපිට චිත්‍රයක් දිහා බලන්න පුළුවන් දේසයන් චිත්‍රයක්, තිල් සයන් චිත්‍රයක්. නමුත් මේ චිත්‍රයේ ඇඳලා තියෙන canvas එක බලන්න බෑ චිත්‍රයේ රස විඳින්න ගන්න. නමුත් කවුරු හරි පුරුදු කෙරුවොත් මේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක කියලා canvas එක බලනකොට රූපේ රස බලන්න බෑ. දෙකම දැක්කොත් එයාට වෙන මේකේ චිත්‍රයක් ඒකට මැරෙන්නේ දැන් නෑ. එහෙම නැත්නම් වෙන්නේ අම්මෝ මෙච්චර වටන දෙයක් මේක පිකාසෝ ඇඳලා තියෙන්නේ මේක අසවල ඇඳලා තියෙන කියලා මහා ලොකු රූපරාමු හදාන මැරෙන්න හදනවනේ. නෑ නිකන් මේ ගෝණි ගෑල්ලක ඇඳපු චිත්‍රයක්. ඕකෙද මැරෙන්න දෙයක් තියෙනවා. මේ ලංකාවේ ඉන්න එක යකෙකුටවත් වටිනාකමක් තිබුණේ නැහැ සමාධි බුදු පිළිමේ නේරු ඇවිල්ලා මේක වටිනවයි කියනකම්. නිහෘතම ඇවිල්ලා බලලා කිව්වා යකෝ මේක ලෝකෙම ප්‍රසිද්ධ රූපෙන. අනේ අපිත් යන්න ඕන සමාධි බුදු පිළිම බලන්න. එතකන් තෙමුණා ඔය බුදු පිළිමේ. එතකන් දිරුවා ඔය බුදු පිළිමේ. පිටරට එක්ක ඇවිල්ලා එකේ කියපු දවස් තමයි අපි ඉතින් වඳින්න පටන් ගත්තේ ලෝකෙම ශ්‍රේෂ්ඨ දර්ශනය කියලා. අහුකන බුදු පිළිමේ කවුරුවක්වත් ගණන් ගත්තේ නැහැ. දැන් සුද්ධ කිව්වට පස්සේ අප්පා අපේ ජාතික උරුමයක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ කිසි නයිසાર્ගික වටිනාකමක් නැහැ. කවුරු හරි පෝපු එකක් තමයි තියෙන්නේ. අපිට මේ දේශයලවල වටිනාකම නැහැ. රටාලවල රටින්ද අම්මා කීයක් තියලා හරි රටාල කන්නේ. රට දෙල් ඕනේ මඟුලක් වුණු හරපයක් රට කියපු ගමන් මේ දේශීය දෙවි හිකලා අපි ගන්නවා අපි හිතන එකේ විශේෂ පෝෂණ පදාර්ථ තියෙනවා කුණු වර්ග රාශියක් කියනවා අනේ අර දේශයලේ hina වෙනවා උපේ මහමෙවුන්ලා ඔය ඒ ගොඩනැගිලි ගොඩනැගුවේ ඔක්කොම කෙරුවේ දේශියල කාලා බලව රටාල කාලා නෙවෙයි රටාල කාපේ උන්න තියෙන්නේ බඩේ දෙවිල්ල කොලෙස්ටරෝල් heart attack ඒ දවස්වල තිබුණේ නැහැ මොකක්වත් දේශියහල් ගොඩේහල් ඒව ගොඩේ පිටරට එන එක රංගු මිල්සෙත් එක අම්මා හරි ෂොක් ඒ නිසා මේ ඕනෙම ඕනෙම තේක මේ හිස්තනයි පිරිච්ච ගතියයි දෙකම තියෙනවා. බුදුරජාණන් කියනවා උඹලා දිගටම දැකලා තියෙන පිරිච්ච පැත්ත විතරයි. ඕක තමයි වූ නියම. ඕකේ තියෙන හිස්තන දකින්න ඕනේ හිස්තන නැතුව පිරිච්ච ගතියට ඉන්න බෑ. දැකපු දවසට ඒකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. ඒ මනුස්සයා දෙයක් බලන්නේ දේ විනිවිදලා බලන්නේ. තියෙන දේ විනිවිදින්න දන්නවා. චිත්‍රය විනිවිදලා කැන්වස් එක බලන්න දන්නවා. හරියට දීකටත් දිහා බලලා දීකට හරහා බලලා දීකඩේ අඩිය බලනවා වගේ. එතකොට රූප කියලා කියන්නේ පිරිසිදු දීකඩක්. ඒකේ පිළිබිඹු කරන ගැටේ තියෙන හැබැයි ඒක අඩිය පෙන්වන එක වළක්වන්නේ නැහැ. බලන්නේ නැත්තම් එහෙම නැත්තම් නාසිසස් වගේ රූපෙ දිහා බලලා ඒක ඉන්න දෙවඟන දකින්න පටන් අරගත්තොත් ඉතින් ටිකටම රණ්ඩු කරනවා. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ මේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්ත්වයට ගියාට පස්සේ සර්වචන්සේවේ අපේ ප්‍රශ්නේ විසඳන්නේ ද්වේතාවේ පෙන්නවා. එතන දෙකක් තියෙනවා. ඔබ මෙතෙක් නොදැක්ක හුස්ම නොදැනුණාට ජීවිතේ පවතින බව ඔබට තේරෙයි. හුස්ම උඹේ වණකමට දාන්න එකක් නෙමෙයි මේ ජීවිතේ පවත්නවා කියන එක උඹේ න්‍යාය පත්‍රය නෙමෙයි. ඒක උඹ හරහා ජාතිය බෝ කිරීමට ගත්ත න්‍යාය යන්ත්‍රයක් විතරයි මේකේ. ඔබට මේකේ කිසිම විධායකත්වයක් නැහැ. නේවාසිකත්වයක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩුමට්ටු කරන්න දෙයක් නැහැ. ඔබ මේක මගේ මට පුළුවන් මමයි විධායක මමයි අධිකාරී මමයි මේකේ ආණ්ඩු කරන්න කියපු දවසේ ඉඳලම ඔබ කියන විදිහට වැඩ කරන්නේ නැති හැම වෙලාවෙම ඔබට දුකක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සූත්‍රයම අපි කලින් මතක් කරගත්තා. මහානි මට මේ ලෝකේ කිසිම රූප ධර්මයක් පේන්නේ නැහැ. ඒක අයිති එකා. ඒක අභිරමණය කරන එක ඒ රූපේ වෙනස් වීම නිසා නොතැවෙන තත්ත්ව ඇති රූපයක්. මොනම රූපයක් අල්ලගත්ත එක්කනත් මේක මගේ කිව්වොත් ඒක අභිරමණය කරුවාට පස්සේ ඒක වෙනස් වෙන හැම මොහොතක් පාසාම අයිතිකාරයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති වෙනවා. නමුත් මේ රූප අතරමැද තියෙන හිස්තන අවකාශය අල්ලගත්ත කෙනාට ඒක විපරිණාම වෙන්නේ නැහැ. අවකාශය විපරිණාම වෙන්නේ නැහැ. ඉතින් ඒක රසවත් නැහැ. ඒක හරි ඒකාකාරයි. ඒක හරි නීරසයි. ඒක හරි පාළු ගතියක් තියෙනවා. ඒක හරි බයලවන ගතියක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් සීලයකට වාංගු කරලා, සමධියකට වාංගු කරලා පෙන්වන්න හදනවා. උඹල අල්ලන හැම රූප ධර්මයක්ම වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. උඹට හිතන විදිහට ඉන්නේ නැති ගතියක් තියෙන නිසා අල්ලගත් එකාට වෙනස් වීම දුකක් වෙනවා. ඔබ අවකාශය ඇල්ලුවා නම් අල්ලන්න බෑ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා මේ රූප ධර්ම නිසයි ලෝකේ තියෙන තාක්කල් දුක් වෙන්නේ. භව රෝගෙට මුල් වෙන රූපෙට මත් වීයි දුආලේකලේ කියලා මං තුන්වෙනි වතාවටත් කියනවා. හොඳට මතක තියාගන්න රූපයට සාපේක්ෂව හිස්තනක් තියෙනවා. රූපයට සාපේක්ෂව අවකාශයක් තියෙනවා. අපිට බුදුහාඳුරෝ පෙන්වන ප්‍රතිපදාවේ ගිහිල්ලා මිස මේ රූප අතර තියෙන අවකාශය දකින්න බෑ. අපි ඒක දකින්නට බය වෙනවා. භෞතික විද්‍යාඥයෝ බය වෙච්ච තරම් කොච්චරද කියනවනම් එමේ චේතවල නන්දකි මේක නොදක්කන හොඳයි කියලා. අද භෞතික විද්‍යාව හොඳටම ඔප්පු කරලා පෙන්නනවා අපි ගන්න ඕනෙම රූපයක් බිඳලා බිඳලා බිඳලා බලනකොට ඇතුලේ තියෙන අවකාශය විතරයි කියන්නේ. කොච්චරද කියලා කියනවනම් අපි රූප ගත්තොත් මුළු අවකාශයේ තියෙන රූප ටික අවකාශයේ පරිමාවෙන් 100ට 4ක්වත් නැහැ. විශාල අවකාශයක් තියෙන නමුත් අපිට පේන්නේ අපි ගණන් කරන්නේ අර හතරක් වෙන රූප ධර්ම විතරයි. ඕක තමයි භෞතික විද්‍යාඥයයි ඔක්කොම ගත කරන්නේ. නමුත් ਸਰවඥාන්ද දෙපින්නවා මේක සිත්යි, මේක තුච්චයි, මේක හීනයි, මේක ශුන්‍යයි, මේක අනත්යි, මේක පරතෝ කියන. නමුත් රූපල්ලන එක නතර නෑ නෑ මේක මගේ. මේක මට ඕනේ. මට ඕන විදිහට පාත් ගන්න පුළුවන් කියලා. ඉතින් අල්ලගත් අල්ලගත් එක නගහිනවා. මොකද රූප කවුරුත් කියන දේ අහන්න එයා වැඩ කරන්නේ න්‍යායපත්‍ර මේ න්‍යාය ධර්මයකට. ඒක නිසා අපි අල්ලගන්න රූප මගේ න්‍යායට නෙවෙයි වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ ඒකේ කම්මජ චිත්තද උතුදාහාරද න්‍යායට. ඒක නිසා මම මේක ප්‍රයෝජන සරකලා පාවිච්චි කළ වෙනස් වුණාට පස්සේ ඒක පැත්තක දාන්න පුළුවන් නම් අපි කියන රූප ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන මිසක් මගේ කියා ගන්න ඕන කමක් නැහැ. මගේ කියා ගත්තොත් ඒ රූප වෙනස් වෙන හැම වෙලාවකම තමයි ඒ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එනවා. ආන්න එවැනි දර්ශනයකින් රූප දිහා බලන කෙනාට කියනවා ශූන්‍යතා දර්ශනයෙන් රූප දිහා බලනවා කියලා. අපිට බත් කන්න නැතුව ඉන්න බෑ. අපි කන ප්‍රමාණය ගන්න ඕනේ ජීවත් වීම සඳහා විතරයි. එහෙම නැතුව මේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණ මේක ජවයේ පිණිස නෙවෙයි කන්නේ. න මදේ මදේ බෝ කරන්න නෙවෙයි කන්නේ. න විභූෂණ රූපාලංකාරයේ පිණිස නෙවෙයි කන්නේ. හැඩ වැඩ පිණිස නෙවෙයි කන්නේ මේ Brahmacharya රකින්න ඕන නිසා uppannāna vedanāna patiyankāya upam බඩකින් නැති කිරීමටයි කාලා කැපත රෝගේ හදාගන්න නෙවෙයි. ආන්නේ විදිහට පාවිච්චි කරන රූප ටික ප්‍රයෝජන සඳහා පාවිච්චි කරනවා නම් අපිට ඒකෙන් එන තියෙන දුක් අඩු වෙනවා. සිවුරක් ගත්තත්, ඇඳුමක් ගත්තත්, ආහාරයක් ගත්තත්, පින්න පාතයක් ගත්තා, සේනාසනයක් ගත්තත්, මේ Taman ඉන්න ගියක් දොරක් ගත්තත් ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවා කියලා කියන ශූන්‍යතා දර්ශනයෙන් බලන්නේ මේක නැතුව බෑ හැබැයි ඒක පාවිච්චි කරන ප්‍රයෝජනෙ පිණිසයි ප්‍රයෝජනෙ උරුණාට පස්සේ ඒක දිරලා ගියා මැරලා ගියා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ. එයා දන්නව හොඳටෝම මේ අල්ලගත්ත හැම එකක්ම මැරෙනවා. හැම එකක්ම දිරනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා. අන්න එවැනි ස්වරූපේ ඥානසිකින සක්මන් කරන්න පුළුවන් කියලා. මෙවැනි දර්ශනයක ඉඳගෙන සක්මන් කරන්නත් පුළුවන් ඉඳගෙන භාවනා කරන්නත් පුළුවන් සක්මන් කරනකොට තමයි තේරෙනවා මේ পায় පොළවේ තියෙනවා දැනෙනවා ඒත් එක්කම ඊගා পায় පොළව තියෙනකොට මේ পায় ගැලවෙනවා ඊට පස්සේ මේ পায় ආය පොළවට තියෙනකොට මේ পায় ගැලවෙනවා මේ දෙක අතර තඩමාරුවක් මිස ඉච්චතෝ මගේ කියා ගන්න දෙයක් නෑ අරකින් මේකට අරකින් මේකට ධනවට අඟුරු කැල්ලක් අතින් අතට මාරු කරන වැඩක් මිස මේක ඇතුලේ මගේ පාලනයක් අඩද වෙන මොකක්වත් නැහැ. කැරකෙන රෝදෙක ගරාදියෙන් ගරාදියට බර මාරු වෙනවා. ඒක වෙලාට එක ගරාදියේ බර අල්ලන්නේ. බුදුසසුන සඳහන් කර තියෙනවා මේ බර අල්ලන ගරාදියේ සතිය පිහිටෝපන්. ගරාදි ගරාදියේ මාරුණාට ඒකට අර කියන වචනේ තමයි ਸਰවඥයන්සේ පාවිච්චි කරන්නේ ගරාදියට ඒකාරෝ කියලා නමක් දෙනවා සතියට. ක්‍රෝධේ කැරකුණාට ඔබට දැනගන්න ඕන කරන්නේ සතිය පිටවන්න ඕනේ මේ වෙලාවට බර ගන්න අර ඒ ගැන හිතපන් ඒක ඊගාවාරයට බර දීලා පැත්තකට ඊගාවාරයට බර දීලා එයා පැත්තකට මේන්න මේ විදිහ තමයි කකුල් දෙක වැඩ කරන්නේ මේක තියා බලහිනකොට පේනවා කවුරු සක්මන් කරත් මේක තමයි කියන්නේ කවුද මේක දිහා බලලා සක්මන් කරන්නේ අපි මේ යන්න තියෙන ගමනේ ප්‍රයෝජනෙ සලකලා තඩි තක්මුක්කේ දුවන්නනේ හදන්නේ. කවදාකවත් මේ කකුල් වැඩ කරන හැටි බලන්නේ නැහනේ. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ආශ්වාස වෙනකොට ප්‍රශ්වාස පැත්තකට යනවා ප්‍රශ්වාස වෙනකොට ආශ්වාස පැත්තකට යනවා මේ දෙන්න අතර ගමනක් තියෙනවා හැම වෙලාවෙම මේ වගේ දෙකක චක්‍රයක් තියෙනවා ඒ දෙක එකට එකවර දෙන්න හිටින්න බෑ පච්චාපුරේ සංඤී කියලා බුදුදහම කියන පෙරපසු සංඥාවකින් විතරයි මේ දෙක ගැට ගහලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ චක්‍රය නින්දෙදිත් කරකිනවා සක්මණේදිත් කරකිනවා ඉඳගෙන ඉන්න කොටත් ඔච්චරයි ඊතර වැඩ කරනකොටත් එච්චර ඒක නිසා සතියෙන් මේක අඩු කරලා බැලුවට පස්සේ ඒ යෝගාවචරයට ඒ පරියන්කේදී ගන්න මේ එකලස මේ ගන්න හුදකලාව මේ අවබෝධ කරගන්න විවේකය හොඳට පරිසක්මණේදී ගන්නවා. සක්මණ හොඳට නිසින්ද යnderලා තමයි හොඳට මේ සිද්ධිය දිහා බලන්න හිටියොත් වයින් කරපු බොනික් එක්ක වගේ නැත්නම් ඔරලෝසු බට්ටේ පැද්දෙන්නා වගේ ඔය ධක්මන යනවා. එහෙනම් ගෙදර ගිහිල්ලා තමන් කරන පුරුදු වැඩක් කරනකොට බලන්න මට කිව්වේ ධම්මික හමුදුර දත්ම දිනකොට බලපන් කොහොමද යන්ත්‍රය හැමදාම උදේට නැගිටලා පුරුසුර දත් පිටියක් දාගෙන මේක බස බස බස බස බස බස ගාලා හොද මේ මදිනකොට හොඳට සතියෙන් හිටපන් දත්වල විදුරු මාස්වල මේ බුරුසු කෙඳි වදිනකොට පෙපර්මින්ට් රස එනකොට ඊට පස්සේ වතුට්ටියක් ගෑවෙනකොට එන සීතල වගේ දේවල් බලාන හිටියොත් මේක බුද්ධ ගයාවේ ගිහිල්ලා භාවනා කරුවට වැඩි පිනක් හම්බ වෙනවා දත්මදිනකොට. ඔක්කොම විතරේ කියනවා කොහෙවත් යන්න ඕන කමක්වත් මොකක්වත් ඕන කමක් නැහැ. එතකොට මේ මනුස්සයාට මේ සතිය දත්මදිනකොට සතිය පැත්තක තියලා පස්සේ සතිය ගන්න ඕන කමක් නැහැ. මේ පුංචි පුංචි ක්‍රියාවට දැම්මහම අපි ඒ බලන දර්ශනයට ඇති හැටි බලන්න ගන්න දර්ශන කියන්නේ ශූන්‍යතා දර්ශනයක් කියලා. ආන්නේ ශූන්‍යතා දර්ශනය ගියාට පස්සේ පේනවා මේක හැම වෙලාවෙම ඇති නැති හොඳ නරක හරි වැරදි සාධාන අසාධාන කියන මේ දෙකක් දෙකක ගැටුමක් හරහා ඇති වෙන බඩක් අපේ හිත හැම වෙලාවෙම මේ දෙකේ එකක් අල්ලනවා. අල්ලපු ගමන් ආතතියක් ඇති වෙනවා. බුදුජානක කියන්නේ හිත දියුණු කරන්න ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමහිත. එහෙම නැත්නම් ජයක් ආවත් පරාජයක් ආවත් සමහිත. සපක් ආවත් දුකක් ආවත් සමහිත. මේ හැම එකටම සමහිත පවත්නවා කියන එක ලංකාව වගේ රටක අපිට කියලා දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක තමයි අපේ ඉවසට මේ යන්න හදන්නේ කියලා. නමුත් එවැනි දර්ශනයක් නැති සංස්කෘතියක ගිහිලා කිව්වොත් එහෙම මෙන්න මේකටයි භාවනා කරන්න කියලා සම්පූර්ණ මේක ගුඪ ධර්මයක් කියලා, গুপ্ত ධර්මයක් කියලා විශ්ිකරනවා. භාවනා හරියන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ හම්බ වෙන ප්‍රතිඵලයට පයින් ගන්න. හම්බ වෙන ප්‍රතිඵලෙ විෂ කරනවා මොකද ඒගොල්ලන්ට ආස්තිකත්වයක් ඕන කරන. භාවනා කරලා ගෙදර ගෙනියන්න මොන හරි ඉල්ලන. මොනවා ගෙනියන්නේ? තිබිච්ච දබ්බතරීමක් මේ දාලා යන්න වෙන්නේ. මොකද බැලු බැලු තැන පේන්න තියෙන්නේ දැන් පාළුවක්. බැලු බැලු තැන පේන්න තියෙන්නේ විනිවිද දැකිල්ල. බැලු බැලු තැන පේන්න තියෙන්නේ ගන්න දෙයක් නැති ගතියක්. ඒ නිසා ගෙදර යනකොට මූණ නිකන් හෙන ගාච්ඡ සෝම් පිටිනයක් වගේ තියෙයි. අනිච්චන් දුක්ඛන් සංසාරේ යනකොට තිබුණ එකක් නැහැ. ඉතින් මේක සරුවචනාංශයේ මම කිව්වේ එකයි බද්දේ කරත්ත සූත්‍රයේදී බුදුරජාණන්සේ සූත්‍ර හතරක් එක පෙළකට දේශනා කරනවා. ඔයත් මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. බද්දේ කරත්ත සූත්‍ර කියලා. ඒකේ එක තැනක ස්වාමීන් වහන්සේ නමකට දේවතාවෙක් ඇවිල්ලා දැඩ්ඩිශේ කියනවා මේ භද්‍රේ කරත්තේ දන්නවද කියලා. ඊට පස්සේ කෙනා මං අහන්නේ. වහාම සරුවචන ළඟට ගිහිල්ලා බද්දේ කරත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. එතකොට බද්දේ කරත් සූත්‍ර හැම කෙනා අතරම ප්‍රසිද්ධ අපේ මේ මංගල සූත්‍රය, කර්ණිමිත සූත්‍ර වගේ තිබිලා තියෙනවා. මේ භික්ෂුව දන්නේ නැහැ. ඊට පස්සේ ගියාට පස්සේ පුත්‍රජනන්සේ එක තැනක් ආනන්ද බද්දේ කරත් ආදි වශයෙන් බද්දේ කරත් සූත්‍ර හතරක් දේශනා කරනවා. ඒකේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මයේ එකයි සිද්ධි හතරක්. ඉතින් මේක පිළිබඳව මෑතකදී සෑහෙන හොයන්න පටන් අරගත්තා. මොකද මේ බද්දේ කරත්ත කියන්නේ. ඉතින් නමුත් මේ බද්දේ කරත්ත කියන වචනයවත් අර්ථකථනය දී ගන්න බැරුව ගියා. මොකද ඒ දවස්වල ඒක හුඟක් ප්‍රසිද්ධ ඇති. ඒ නිසා කවුරුත් අර්ථකථන දීලා නැහැ. ඥානමෝලි ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා ඒක රත්ත කියලා කියන්නේ ඒකෝ කියන නමෙන් හැදලා තියෙන්නේ තනිකමට කැමැති කියන එක. උදේකලාවට කැමැති. බද්ද කියලා කියන්නේ උත්තම කියන අදහස. නිසා මේ මේ සූත්‍රය ඒ අනුව විග්‍රහ කරපු අපේ කටකරුන්දේ ස්වාමීන් වහන්සේ උත්තරීතර හුදකලාව කියලා මේකට නමක් දාලා බුදුරජාණන් වහන්සේගේ සියලු ගැන්වීම් වල අවසාන ඵලය තමයි හුදකලාව අගය කිරීම. ගණ්‍යා කෙරෙන් බෙන්ව කුලයා කෙරෙන් වෙන්ව හුදකලාව. හැබැයි ගණ්‍යා කෙරෙන් වෙන් වෙන්න ඕනේ නෑ හුදකලාවෙන්. තමන් දන්නවා දැන් අපි මෙතන 50ක් විතර වාඩි වෙලා ඉන්නවා. හොඳට අපේ හිත ආනාපානෙට ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ කවුරුවත් එහි කියන්නේ. අපිට එතකොට කායි විවේකේ හම්බ වෙනවා. ඊට පස්සේ ආනාපානෙ හොඳට එනින ආනාපානෙට හිත බැඳිලා මුණට මුණ දාලා හිටියොත් චිත්ත විවේකයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ ආනාපානෙ තිබුණත් එකයි නැතත් එකයි, ගිවුණත් එකයි නැතත් එකයි කියලා දෙකට සමහිත ඇති කරගත්තොත් උපදි විවේකයක් හම්බ වෙනවා. හැබැයි ඉන්නේ සෙනගක් නැද වැලියු බැලමක. නමුත් තමන් හුදේකලා වෙනවා. ඒක නිසා අපි මුළු ප්‍රයත්නෙම තියෙන්නේ මේ ඇලි ගලි වාසයෙන් තොර වෙලා මේ හුදේකලාවට එහෙම නැත්නම් මේ තනිපංගලමට එහෙම නැත්නම් මේ විවේකෙට මේ හිත හුරු කරගන්න එකයි. මේක හුරු කරගත්ත දවසේ අපිට තේරෙවි මේක අපි නොදන්න දෙයක් නෙවෙයි. නමුත් මේ සමාජශීලී වීම හරහා එහෙම නැත්නම් අපි මේ අපි හරි ශිෂ්ටාචාරයි කියන්න ගිහිල්ලා අපි මේ සමාජයට ගිහිල්ලා පුදුමාකාර වෙහසක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා මේ වගේ කැලේක පිරිසිදු වාතයෙන් පිරිච්ච තන්නේ කර කවුරුත් අතගාපනසි වතුර තියෙන කැලේක ඉඳලා යම් කිසි කෙනෙක් කොළඹට යන්න හදනවා රාජධානියට එයා දන්නවා කොළඹ හොඳ සිවුරු තියෙනවා කියලා. එයා දන්නවා කොළඹ හොඳ කැම තියෙනවා කියලා. හොඳ තට්ටු දෙකේ යාකටින් ගෙවල් තියෙනක ඔබ දන්නවා. හොඳ බේත් තියෙනවායි කියලා දන්නවා. මේ සිව්පසයකට කෑදර වෙලා මෙවැනි කැලේකට පිටුපාර යන මනුස්සයර කල්පනා වෙනවා නම් මේ පිරිසුදු වාතය කොළඹ නෑ. මේ ජලයේ පිට මේ කොළඹ නෑ. මේ හුදේකලාව කොළඹ නෑ කියලා මොලේ ඇති එකක් නම් යන්නේ නැහැ කියලා. ඔබ පිටුපාලා තියෙන්නේ මොනතරම් පිවිතුරු තැනකටද කියලා ඌට කල්පනා වෙනවා. නමුත් අපේ තියෙන මේ ලස්සන සිවුරු වල තියෙන ආසාව නිසා රස රස කැම කන්න තියෙන ආසාව නිසා හොඳ තට්ටු දෙකේ ආකර්ෂණය කරපු ගෙවල් වල තියෙන කැමැත්ත නිසා මේ බේත් වලට කැමැත්ත නිසා මෙච්චර වටින පිරිසුදු වාතයක් විජන වාතය කියලා මේකට කියන්නේ. උෂ්මගත වාතය නෙවෙයි මේක ඇතුළේ තියෙන පිරිසුදු වාතය. පිරිසුදු ජලය ඊට දාන එකක් නෑ කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ බව තේරුම් ගන්නකම් මේ ශුන්‍යතා දර්ශනේ එනකන් ගීගේ අතරින්න ඕන කමක් නැහැ. ශුන්‍යතා දර්ශනේ එනකන් අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. මේක හොඳටම ගීගේ ඉඳලා කරතයි. ඊකට තමයි ආනපාන වගේ භාවනාවක් අරගෙන ආනපාන යන්නේ ඇයි කියලා දන්නා මේ ලෝකය අමතක කරන කයට එනවා කය අමතක කළා ආනපාන දෙනවා ආනපාන ජීවම් කළා ගියාට පස්සේ තේරෙනවා නම් මේකේ හිස්තනකුත් තියෙනවා ආනපාන තීනතනකුත් තියෙනවා මේ දෙකම එකයි මෙන්න මේ தත්ත්වේ පවත්තන්න යන්තම් තියෙන යන්තම් නැති දෙක අතර පවත්තන හොඳම තැන කැලේ තමයි මම දැන් සුදුස්ස කියලා කැලේට ගියොත් කැලේ තාමත්ම රසවත්යක් වෙනවා කාමභෝගී පුද්ගලයාට කැලේ හරි බයක් අරඤ්‍ය වනසේනාසන කාමභෝගී පුද්ගලයාට කවදාකවත් රමණීය තැනක් නෙවෙයි ඒ නිසා එතෙන්ට යනකම් ගිහිකම ඥාන පිරිමකම බෞද්ධ බෞද්ධකම බලපාන්නේ ඊට පස්සේ යා හැබැයි තාමත් ඒකම ළඟලා ඉන්නවා ඒ ඒ ඒ රැළට වැටිලා ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්නෝනේ ඒකට බුදුරජාණන්සේ වග කියන්නේ. ඒකට පස්සේ බුදුන් කියනවා මේ බද්දේ කරත්තේ හොයාගන්න තනි පංගලව. එහෙම නැත්නම් හුදේකලාව උත්තරීතර හුදේකලාව සකස් කරගන්න. ඒකෙදිත් ඒ කාලේ ඉඳලා තියෙනවා ඒක විහාරි කියලා හාමුදුර කෙනෙක් ඒ ශාංශය තනියම තමයි පින්න පාත යන්නේ. තනියම තමයි අපව වඩින්නේ. තනියම තමයි කුටියේ ඉන්නේ. කැපකාරයක් නැහැ. ඉතින් අනික් සංඝයා ඔක්කොටම පෙන්ලා තියෙනවා මෙයා ටිකක් අමුතුයි කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ චෝදනා කළා කියලා. ගින්නලා අහලා තියෙනවා සින්නසංශ මම තනියම ඉන්න කැමති. තනියම පිටපත් යනවා. තනියම පිටපත් ගිනවා. තනියම කුටියේ ඉන්නවා. තනියම භාවනා කරනවා. මහණි මහණ එහෙමත් එකලා බවක් කියනවා. මේ උත්තරීතර හුදකලාව කියන්නේ ඒක නෙවෙයි. උත්තරීතර හුදකලාව කියලා කියන්නේ අතීතන්නාන් වාගමේය නප්පටිකංකේ අනාගතය. යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං උත්තරීතර හුදකලාව කියලා කියන්නේ වර්තමානයේ ඉඳගෙන අතීතය කල්පනා කරන්න කියන එක. වර්තමානයේ ඉඳගෙන අනාගතය ගැන නොතැවෙන එක අතීතය ගන්න දෙයක් නැහැ මහණේක ගිහිලා ඉවරයි. අනාගතය කියන්නේ හීනයක්. නිසා උත්තරීතර හුදකලාව කියන්නේ තමයි මොන ඉරියව්වේ හිටියත් කොතන හිටියත් සෙනගක් මැද හිටියත් වර්තමානයේ හිත පවත්නවනේ ඒක තමයි බුදුරජාණන් කියන්නේ උඹ ඉන්නා වගේ තනියෙන් පින්න පාත යන්නේකෝ තනියෙන් පින්නපත් ගෙන එක හෝ කුටිය තනියෙන් භාවනා කරන එකත් මිනිස්සුන්ට පේනවා තමයි කාය විවේකයක්. නමුත් ਸਰවඥාන්සේ ලෝකෙට පහළුනේ කාය විවේකය විතරක්ම අගය කරන්නේ කාය විවේකේ හරහා චිත්ත විවේක උපදි විවේක ඇති කරන්න. ඒක නිසා අතීතන්නාන්වාගමේ නප්පටිකංකේ අනාගතං. අතීතය අනුව පස්තවෙන්ට යන්නත් එපා. අනාගත සැලසුම් හදන්නත් එපා. අතීතේ ගිහිල්ලා ඉවරයි. අනාගතය කියලා කියන්නේ මුදු හීනයක්. ඒක නිසා මේ දෙකට යන්නේ නැති ජීවිතය බුදුරජාණන්ස කියනවා ඉතරිතල හුද්ද කලාව. පච්චුප්පන්නං චියෝ ධම්ම තත තත් විපස්සති. යමක් Tamange හිතට ඒ වෙලාවේ මතුවෙනද මේ ආස්වාසිය මතුවෙනවා ආස්වාසිය කියලා ආස්වාසිය මෙනෙහි කරනවා. ප්‍රසවාසය මතුවෙනවා ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. වම තිනකොට වම මෙනෙහි කරනවා. දකුණ තිලකින දකුණ මෙනෙහි කරලා මෙනෙහි කරන විතරක් නෙවෙයි. ආස්වාසිය මෙනෙහි කරන වෙලාවේ ප්‍රසවාසයෙන් කොහොමද වෙනස් වෙන්නේ? ප්‍රසවාසය ආස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒක විපස්සනාවට ලක් කරනවා සංසන්දනාත්මකව. ආස්වාසේ හැම වෙලාවෙම වෙන්කොට බලන්න හදනවා ප්‍රසවාසය. පරිච්ඡේද කරලා බලනවා. සංසන්දනයකින් තොරව අපිට මේ විපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. තනි ආස්වාසය අපේලා තනි ආස්වාසය දිහා බලන්න හිටියට කියන්න වචන නැහැ. ඒ ප්‍රසවාසයත් එක්ක ගැළපුවොත් විතරක් අපට අංශුද්ධනට කියන්න පුළුවන්. ආස්වාස වෙලාදී මට උණුසුම දැනෙනවා, සීතල දැනෙනවා ප්‍රසවාස වෙලාදී සාපේක්ෂව. ප්‍රසවාස වෙලාවේ උණුසුමයි. ආස්වාසයේ දිගට දැනෙන ප්‍රසවාසයේ කෙටි. මේ සංසන්දණයෙන් තමයි පච්චුප්පන්නං චයෝ ධම්මං තත් තත් සම්පති. අසංහීරං අසංකුප්පං යෝ තත්වා පරි යෝ විත්වා මනුබ්‍රෝහේ. ඒ එන වර්තමානයේ දැන් මතුවෙන ආස්වාසේ වේවා ප්‍රස්වාසේ වේවා වම වේවා දකුණු වේවා ප්‍රිය භව වේවා අප්‍රිය භව වේවා ඒට අසංහිරං අසංකෝපංකට ගැටෙන්නත් එපා අල්ල බදා ගන්න යන්නත් එපා ආස්වාසීම ගැටෙන්න දෙයක් නැත්තේ නෑ ප්‍රසවාසයට ඇටෙන්නේකුත් නැහැ. එහෙම නෙමෙයි අපි රාගය ආවයි කියලා, ද්වේෂය ආවයි කියලා ඒකත් නිකන් චිත්‍රපටයේ පෙන්වන දියැලක් විතරයි. චිත්‍රපට ශාලාවේ තිරේ වැටෙන ගිනි කන්දක් විතරයි. අපි කිව්වොත් දියැල කියන්නේ රාගය කියලා, ගිනි කන්ද කියලා කියන්නේ ද්වේෂය කියලා. ඒ එකක්වත් ස්ථිර වෙ හිටන දේවල් නෙවෙයි. ඒ එන්නේ යන්න මේක අල්ලගෙන අනේ මගේ හිත රාගය ආවනේ කියලා තැවෙන්න පටන් අරගත්තොත් එහෙනම් ඒක හොදේ කලාවක් නෑ. එතන ආතතිගත වීමක් තියෙන්නේ. නමුත් මේක භාවනා නොකරන සීලයක් නැති සමාධියක් නැති කෙනාට කරන්න බෑ. මොකද සීලයක් ඇති සමාධියක් ආවට පස්සේ මේක නොකරනවා නම් ශූන්‍යතා දර්ශනයකුත් නැහැ. එචා හිතෙන් ගියාට පස්සේ ස්වභාවයෙන් මතුවෙන්න දෙන්න ඕනේ. මතුවෙන දේ දිහා හොඳට වෙන්නටත් වඩා ඉතාමත්ම සාදරව උත්සන්න වාසන්නව බලලා ඌ දිහා බලන්නේ හරහා බලන ස්වරූපේ. විනිවිද දක්න ස්වරූපෙ මිසක් අනේ මේක ආවයි කියලා ආඩම්බරයක් මේක ආවයි කියලා කනගාටුවක් නැති විදිහට මේක බැලුවොත් ඒ දර්ශනය පුරුදු කරගත්තොත් තමයි එදිනදා ජීවිතේ නැත්නම් ශක්මණේ වැඩ කරනකොට පවා මේ දේවල් වල අපිට දුක් දෙන්න ඕන කමක් නැහැ. මේ දේවල් අප කරා එන්නේ අපිට දුක් දෙන්න නෙවෙයි අපිව පිළිබඳ කඩා වැටුනොත් කඩා පැන්නොත් හැප්පුණොත් දුක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා කියන්නේ. මේ සද්දේ මට ආමන්ත්‍රණය කරනව නෙවෙයිනේ. මට ආමන්ත්‍රණය කරන මගේ නම කියලා කතා කරන්නේ. නමුත් කොහෙදෝ යන සද්දයකට අපි දුක් ගන්නවනේ. කියලා කියනවා මට භාවනා කරගන්න බෑ මේ සද්ද ඇහිච්ච නිසායි කියලා. නටන්න බැරි කාට පොළොව ඇදයි තමයි. බැරි කාට බෑ. නමුත් අපි පුරුදු කරන්නේ පුංචි පුංචි සද්ද කොහොමවත් ඇහිද්දි තමයි ඔච්චර සමාධිය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් වැඩි සද්දයකට පුරුදු කරපන්. ඊට පස්සේ ලොකු සද්දයකට පුරුදු කරපන්. අන්තිමට කම්මලේ බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ වගේ. එහෙන ගහත් ඊටිත් භාවනා කරන්න පුළුවන්. ඒකනේ සාමාන්‍යයෙන් ඔක පුරුදු කරලා පුරුදු කරලා වෙනදී බැඳපු මනසයට නෝන කතා කරනවා ඇහෙන්නෙම නැහැනේ. පුරුදු කරලා. මේ මේ ඇහුණද මේ ඇහුණද? ඇහෙන්නේ එනියක් ඇහුවත් ඇහෙන්නේ. අල්ලපු ගෙදර මනස කතා කරුවොත් අම්මා. හැරෙන්න ඉස්සෙල්ලා වුණ සද්ද ඇහෙන්නේ. ඉතින් ඇයි එන ගහන්න මේක පාවිච්චි කරන්න බැරි භාවනාවට? අමරිසයි මට වුණා කියන කතාව දන්නේ නේ. ඒ දවස්වල විනෝද සමය හැමදාම මට වුණා කියලා. මොනාරි කිව්වම අමරිසයි මට වුණා කියලා. ඒක මොන දෙයක් කව මට වුණා කියපුවාම ඉවරයි. ඇවුණයි කියන එක පෙන්වන්නේ මට ඇවුන්නේ කියලා. ඉතින් ඒ වගේ ඕනේ සද්දයක් එන ගහච්චාවයි දියැල්ලේ tire දියැල්ලක් පෙන්වුවාට දිය tire පෙඟෙන්නේ නැහැ. tire ගිනි කන්දක් පෙන්වුවාට tire පිච්චෙන්නේ නැහැ. මේක අල්ලන තැවෙන එකට තමයි කියන්නේ අතීතයේ අනුගමනය කරනවා අනාගතය ගැන තැවෙනවා. මේ දෙක තීම වර්තමානට අවදියක් නැහැ. පච්චුප්පන්නං චියෝ ධම්මං තත්ත තත්ත විපස්සති යම් ධර්මයක් ඒ ඒ වෙලාවේ මතුවෙනද එතන එතන විපස්සනා කරනවා නම් ඒ කෙනාට අසංහිරං අසංකුප්පම මේ తాවකාලිකව මතුවෙන දෙයට කේන්ති ගන්න දෙයක් හෝ සන්තෝෂ වෙන්න දෙයක් නෑ මොකද මේ ධර්මයේ ඉන්නේ අපට කතා කරන්න නෙවෙයි ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඔය එකම ධර්මයක් මේ අපිට එල්ල වෙලා නෙවෙයි කොහෙදෝ යන්නේ එකක් අල්ලගෙන මේ අපි නඩු කියන්නේ ඒ කියන්නේ මාන්නකාරකමට ඒ කියන්නේ තණ්හාවට ඒ කියන්නේ මමත් පොරක්. මම ඉන්න තැන ඉව සෙල්ලම් කරන්න බෑ කියලා ගම මේ මුවන් පැලේ ආරච්චිල කියලා <laughs> මං ඉන්න තැන් වල ඉව වෙන්න දෙන්න බෑ කියලා. අපි ඔක්කොම ආරච්චිලා තමයි. කොහේ මොන හරි යන්න ගියත් මම ඉන්න තැන ඉව වෙන්න දෙන්න බෑ කියලා අර ඕක ඔළුවේ දාගෙන. අන්තිමට වෙන්නේ මොකද්ද? තැවෙන එක විතරයි. ඉතින් බුදුරජාණන් අපිට යතුරක් දෙනවා. අපිට ක්‍රමයක් පෙන්ලා දෙනවා. මුළු සීලයක පිටලා සමාධියක පිටලා බලපං මේ ධර්ම දිහා අසංගීරං අසක්කුප්පා ඒ වල්ලාගෙන තැවෙන්නෙත් නැතුව ඒකට ගැටෙන්නෙත් නැතුව යම් විද්වාම අනුභවයේ ඒක විනිවිද දැකලා ඒකත් එක්ක හිතියට ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහුනට ඒ සද්ද හරහා බලනවා නම් සද්ද ඇහෙද්දි තානපන බලන්න පුළුවන්. වේදනාවක් තියෙනවා යම් ප්‍රමාණයක් වේදනාවක් කොයි වෙලාවෙත් තියෙනවනේ. ඒක නිසා යම් ඊට වැඩිය පොඩි වේදනාවක් තියෙද්දි බලන්න ආනපන බලන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අපි හිතමු ඉතිවිලි තියෙනවා හිතවිල්ල නැති හිතක් නැහැ. යම් හිතවිල්ලක් ඇවිල්ලා අපිට කරදර කරනවා. කමන්නේ. ඒක නැත නැවත නැතිනවනම් බලන්න මේ හිතවිල්ල තියේදී ආනපානෙ බලන්න පුළුවන්. ඒ කියන්නේ හිතවිල්ල හරහා බලන්න. විනිවිදින්. ඒකට බලනකොට ආනපානෙ තියෙනවා. ඉතින් මේ තියෙන ආනාපානේ පැත්තක දාලා අර හිතුවක් අර හිතවිල්ලක් කරන චෝදනා කරනවායි කියලා කියන්නේ කාගේ වැරද්දද? කොහෙද යන්නේ හිතවිල්ලක් කරන චෝදනා කරනවා. ටෙලිවිෂන් එකේ පවුලේ අයට බලන්න බැරි අසභ්‍ය දෙයක් පෙන්වනවායි කියන්නේ. ඉතින් ඒක අර කට අරගෙන බලනකොට මේ මනුස්සයා හෙට පත්‍රයට ලියනවා අද රට පිරීලා මෙහෙමම කර. ඇයි හද්දීනේ ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා ඕෆ් කරලා නිකන් හිටපන්කො. නිකන් ඉන්න ඒකම බලනවා. බල ඉවර වෙනකන් ඉඳලා අධ්‍යක්ෂකගේ නමත් අහගෙන පත්‍රයටත් ලියනවා. ඔච්චරයි මුළු ජීවිතේම. ටෙලිවිෂන් එකේ channel මාරු කරතයි. ස්විච් ඕෆ් කරන බටන් එකක් තියෙනවා. දෙකම කරන්නේ. අර කුණු හර බැම්බ බලනවා. බල්ල පත්‍රයටත් ලියනවා. මේ මේ මේම කැකිලි රජුගේ නඩුවක් මේකේ තියෙන ඒ නිසා ඔය එන දේවල් වලින් එකකින්වත් අපිට ආඩම්බරයක් හෝ නම්බුවක් ඇත්තේ නැහැ අවනම්බුවක් ඇත්තේ නැහැ මේ බල් මේ දර්ශනයට කියන ශූන්‍යතා දර්ශනය නැත්නම් කියන විනිවිද දැකීම හරහා බැලීම මේ හරහා බැලීම හිතලා කරන්න බෑ අපි රූප හරහා බලන්න ඕන ආශ්‍රද ප්‍රසාද හොඳ හරහා බලලා තුනීම කරගන්න ත්‍රිම කරාට පස්සේ පේනවා හුස්ම හරහා අවකාශය. අවකාශය හරහා හුස්ම. මේ දෙක මට්ටම් කරලා සම්බර කරාට පස්සේ ඉන හැම වේදනාවක්ම වේදනා දෙකක් අතර මැද අදුක්කම සුඛ කියලා රූප අතර අවකාශයේ වාගේ වේදනා අතර තියෙනවා මේ මැද දෙකක් මැද එකක් තණ්හාවට අහු වෙන්නේ නැති ගැලවුම් මාර්ගයක් තියෙනවා අදුක්කම සුඛ නොදුක් නොසුඛ කියලා. එනතන් කියනවා මනාපමනාප දෙක අතරමැද සංඥාවේ තියෙන තැනක් අඳුනා ගන්න බැරි සංඥාවක් තියෙනවා. ඒක තමයි මේ මැරිලා නැති බවට එන සංඥාව. තමයි හොඳට විවේක කියලා බලහන් ඉන්න හැම වෙලාවෙම සංඥාවක් එනවා හොඳටම Taman දන්නවා මැරිලා නැහැ කියන්නේ. මොකද්ද සංඥාව? වචනෙන් කියන්න බෑ. සංඥාවක් එනවා හොඳට විවේකීව බලහිනකොට මට නිින්ද ගිහලා නැහැ කියලා. මොකද්ද සංඥාව? කියන්න බෑ. සංඥාවක් එනවා හැම වෙලාවෙම අපිට මට ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. ආ මේ සංඥාව වර්ණ ගන්න බෑ. මම දැන් මෙතන කියනකොට මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක ඕනේ අම්මා මැරුණත්, ගෙට කිනි ගත්තත්, ජල ගැල්මක් ආවත්, සුනාමිය ආවත් ඒ ඔච්චර සෙල්ලම් ඇස්සේ මම මැරිලා නැහැ කියන එක අපි අතාරින්නේ නැහැ නේ. අතහැරෙන්නෙත් නැහැ නේ. මට නිින්ද ගිල්ල නැහැ කියන එක අතහැරෙන්නෙත් නැහැ නේ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක. මේක අපේ gedara කරගත්තොත් මේක මගේ නිවහන කරගත්තොත් මේක මගේ ලැබුම් පොළ කරගත්තොත් බලන්න කොයි වෙලාවෙත් අපි නිතරම මම දැන් මෙතන කියන එක මැරිලා නැහැ නිින්ද ගිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක අපෙන් අහිං කරන්න මොනම බලවේගයකටත් මේ ලෝකෙ බෑ. ඒක තමයි සමාදාන් වටේ වෙන්න වටින දේ. පීඨට ගන්න ඕන දේ. කල්යාණ මිත්‍රෙක් කර ගන්න ඕන දේ. ඒකෙම සංස්කාර තියෙනවා. සකස් කිරීම කිසිවක් නොකර බලා සිටීමේ හැකියාවක් මනුස්සයාට තියෙනවා. තිරසනෙකුට බෑ මොකද සහජාසෙයි තරම් බලවත්. නමුත් මිනිස්සයා යමක් නොකර සිටීම තමයි පරියංගයට ඇවිල්ලා උන් බහක් වගේ වාඩි වෙලා කිසිම චලනයක් අතින් කරන්නේ නැතුව ඉතින් කරන්නේ නැතුව මේක දිහා බලාන ඉන්නවට කියන කායනුපසනාව කියලා. ලොකුම කුසලයි. සබ්බ පාපස්සා කරලා. සියලු පවෙන් තොර වෙනවා. Taman ඒක දිහා බලානකොට අපි හිතන් තියෙන පිංකම් කරන්න දඹදිව යන්න ඕනේ කියලා. නැත්නම් බින්සිත වෙන්නේ නැහැනේ. පන්සල් වලට යන කිසිම පන්සලක් ඕනේ තමන්ගේ කය තමයි ලොකුම දේවස්ථානේ. ඒකට ඉnderලා විවේකීව කිසිම දෙයක් නොකර ඉතියා බලන් හිටියොත් ආනන්ජ කියලා බුදුරජාණන් සඳහන් කරන මේ ලොකු පින ඔය දෙය ඇත්තෙම නෑ. විඥානය කරන්නේ හැම වෙලාවම දෙකට බෙදලා ඇති පැත්ත අල්ලන. විඥානය තමයි ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා සූද්ධ කරන කැත වැඩේ පටන් අරගත්තේ සූද්ධට ඉස්සෙල්ලා විඥානය. හැම වෙලාවෙම දෙකක් හදනවා. අවකාශය සහ රූප කියලා රූප පැත්ත අනිවාර්යයෙන්ම අල්ලනවා අවකාශයේ පයි කියන. සැප දුක් දෙක පැත්තක පැත්තට දාලා අදුක්කම සුඛ වෙන පැත්තට දාගන්නවා සැප දුක් දෙක අල්ලනවා අදුක්කම සුඛ වෙන උපනියන විඥානේ හැම වෙලාවෙම මේ කන්නේ නිසා අපිට කරන්න තියෙන්නේ අඩුවට කිනවල අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ විඥානේ වැඩිම දෙන්න ගැටල ඒකෙන් වාසි ලබනවා මේ බව දැනගත්තට පස්සේ කියන්නේ යං විද්වා මනුබ්‍රූහේ ඒක විනිවිද දැකලා විඥානයේ මායාව විනිවිද දැකලා ඒකත් එක්ක හිටියට විෂමරපු සතෙක් වගේ ඒ විඥානේ වශ කැවෙන්නේ නැහැ ඊට පස්සේ. විඥාණයෙන් අපි වලක් කරන අපි වගලා ගන්න බැරුව යනවා. ඉතින් මේ තැනට තමයි මේ ශූන්‍යතා දර්ශනය හරහා එන්න පටන් ගන්නෙ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කමඨහන හදිහට සුද්ධ වුණේ නැත්තම් මේ ධර්ම කාරණා තේරුම් ගත්තේ නැත්තම් භාවනා හරියනකොට අපිට වෙන්නේ පාළු වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. නිදිමත වෙනවා. නමුත් බුදුජානක කියනවා ඕකට වෙන නමක් දාපන් උට හුදේ කලාව කියලා නම දාගන්න. විවේකයේ කියලා නම දාගන්න. ඒක තමයි ඔය වද්දේකරත් සූත්‍රයේ හතර සැරයක් බුදුහාම කරන ඔය එකලා වීමේ හැකියාව තේරුම් ගනි. ඒ කෝදි කියන වචනේත් කිට්ටුයි. බුද්ධ කලාව කියන වචනේත් කිට්ටුයි. සනිපංගලම කියන වචනේත් කිට්ටුයි. ඒක නිසා අපි සෙනගත් එක්ක ඉන්න අයින් වෙන එක නෙවෙයි තියෙන්නේ. වර්තමාන චිත්තක්ෂණේ ඉන්නවා කියන එක. අතීතං නාන් වාගමේන අපටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ජනාගතං. අතීතේ රූපඳින්න එපා. ඒක ගිය දෙයක්. අනාගතය ගැන සැලසුම් හදන්න එපා ඒක ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නං චිව ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ මතුවෙන දේ උඹට හොඳටම ඇති නිවන් දකින්න. ඒක විපස්සනා කරපන් ඒකෙත් ගැටෙන්නත් එපා ඇලෙන්නත් එපා විනිවිද දැකපන්. මේක සෝපාකට තේරුණා. මේක පටාචාරාවට තේරුණා. මේක අඟුලිමාලලාට තේරුණා. මොකද මේකට උපාදි ඕනේ නැහැනේ. මොනම ත්‍රිපිටක දැනුමක්වත් ඕනේ මොනම මොකක්වත් ඕනේ මේ කියන දෙමලේ තේරෙනවා නම් බුදුරජාණන්සේ කියන මේ වර්තමානට එන්න බෑ මොකද අපි වර්තමාන මොහොත ද්වේෂ කිරීම තමයි අපේ කලාව. ආන ඒක දැනගෙන වර්තමානයේ පවත්තන එක වර්තමානයේ ඉන්න එක තමයි ලුකුම දක්ෂකම ලුකුම පින ඒ වර්තමානයේ ඉන්න හැම චිත්තක්ෂණයකම බුදුන් එක්ක ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන චිත්තක්ෂණ හැම වෙලාවෙම ධර්මයේ ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන හිතයි ඉන්න චිත්ත කියන හැම එකම සංඥා. එහෙනම් තමයි බුදුරජාණන්සේ වර්තනා කරලා තියෙන්නේ වර්තමාන ජීවත් වෙන හැම කෙනාම සංඝ කියන කෙනෙක්ට වැටෙනවා. වර්තමාන චිත්ත කියන හැම කෙනාට කවදාක පාපයක් කරන්න බෑ. පාපෙන් තොරයි. යාට සීලයක් තියෙනවා. ඉතින් අපි මේක සමාදන් වුණොත් මේකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ පෙන්වන්න හදන මේ ආන්තා නාම්බුනාම ලාභ සත්කාර තාන්න මාන සේරම විනිවිද දැකලා ওই හැම එකකින්ම වෙන්නේ වර්තමාන මොහොත නැති කරන එකයි. ඒකත් තියාගන්න යම්කිසි ප්‍රමාණයකට තියාගන්න. නමුත් ඒක විනිවිද දැකලා මේ එකක්වත් මට වර්තමානයේ දැකීමට බාධාවක් නොවේවා. මට වර්තමාන විශේෂයි ශූන්‍ය දර්ශනසේ පහළ වේවා. මට මේ හුදකලා මේ උත්තරීතර හුදකලා මේ ඒකෝදි භාවය නැත්නම් එකලා බව එතන මේ තනිපංගලම කාටවත් මට දෙන්න බෑ. මේක උපයගත්තොත් මම මං කෙරේ කරන ලොකුම අනුකම්පාව එහෙම නැත්නම් අපි කියනවා අත්ත කුසලයේ කියලා මම ඊගාවේ චිත්තක්ෂණේ ඉඳලා මම පුළුවන් තරම් බලන්න ඕනේ යම් කාය කර්මයක් යම් වචී කර්මයක් යම් ජීවන රටාවක් තියෙනවා නම් මේ හුදකලා බවට යන ඒක තමයි බුද්ධජානනාංශික ප්‍රතිපදා. හැබැයි ඒකට යන්න බෑ මේක දකින්න නැතුව. දැක්කත් කමක් නෑ යන්නේ නැත්තම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදුවේ නැත්තම් එයාට මේක බුද්ධියකුත් නෑ. ඉතින් මේක ලක්ෂ වාරයක් කිරුවා ප්‍රශ්නයක් නෑ. වැරදි වැරදි. මොකද ඒ තරම්ම අපේ හිත තත්ත්වගත වෙලා වැරද්ද හරියට තේරුම් ගන්න, හරිය වැරද්දට තේරුම් ගන්න ඉන්න නිසා නැවත නැවත මේ කරන උත්සාහයට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මේ ඉන්න කවුරක්වත් මේ නොදකපු දෙයක්වත් නොදන්න දෙයක්වත් නෙමෙයි. ඒක මේ මේ භාවනා කරලා හම්බෙච්ච දෙයක් නෙමෙයි. අපි මේ කරන්න හදන්නේ පිටපොට ගිය දේ ආපහු කරකොල්ල හරියට පොටට දාලා දැම්මොත් අපිට අවුරුදු 2600ක් පරණයි කියලා හිතෙන්නේ නැහැ බුද්ධ ශාසනය. බුදුසෙන්සේ ලංකාවේ ඉපදලා නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද ධර්මයේ සජීවි. හැබැයි මේ සජීවි ධර්මයේ තියෙන්නේ භාවනා කරන මනුස්සයගේ කැවුත්තේ මිස බාහිරේ නෙවෙයි. ඒ නිසා තම තමන්ගේ හෘදේ මණ්ඩලේ නැත්තම් තම තමන්ගේ විඥාන ස්රෝතය බුදුන්ව වඩින්න පුළුවන් තරක් ධර්මයේ පිහිටන්න පුළුවන් තරක් සංඝයා වහන්සේ නමක් සීලයක් පිටයක් සීලයක් තියෙන තරක් බවට පත් කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා